තෙරුවස්සරණයි සදහෙති සුපින්වත් ඔබ හැම දෙනාටම. සදහම් මකරන්දේ සුවතින් පිණසිත් නිවා සනහන බෞද්ධ්‍යාරූපවාහිනිය. පින්වත් ඔබනුවෙන් සන්ඩිවේතනය කරන දායකත්වය සදහම් දෙසම පුරා දෙහෝරාව කාලයක් මෙලෙසින් ඔබනුවෙන් සනිවේතනය කරන්නට සෝදානම් වෙන මොහොතය. සැදැහැවත්නී මෙයුතුම් වූ සදහම් දෙසුමට සිදුකලා වූ ආරාධනය පිළිකෙන බෞද්ධහාරූපවාහිනී මැතිරියට වැඩමකොට වදාළ පින්වත් ස්වාමෙන් වහන්සේ පෝජනීය පන්නල තම්මිස්සර පින්වත් ස්වාමෙන් වහන්සේ අපි හැම දෙනාම දොහොත් මුතුනත් මැද සාතුනතින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාතු සාතු සාතු. සදහවත්නේ අද මෙයතුම් වූ දේශනාව දෙසා සෙපුන්නිකාමේ දායකත්ව එකතු කරන්නේ පැළවත්ත පදිංචි එම්පඩ පෙරේරාපියතුමන් සහ පවුලේ සිල්ම දූතරුවන් විසින් විශේෂයෙන්ම අද පටිගත කිරීම සිදු කරන අගොස්තු මස දහස්සේ වනදි දිනට එතන චම්පා පෙරේරා මෑණියන්ගේ ජන්මදිනයේ සිහිපත් කරගෙන එතුමියට නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තිය ආශිර්වාද කිරීම අරමුණු කරගෙන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවෙන කාලෝ අයං බදන්තා ධම්ම සවෙන කාලෝ අයං බදන්තා සද්ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක MPD පෙරේරා පින්වත් මහත්මානන් ඒ වගේම චම්පා පෙරේරා පින්වත් මෑණියන් ඇතුළු කාරුණික ගුණගරුක දුවාදරුවන් ඇතුළු සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටාම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානං වෙන්නේ. පිනතින මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත්කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ වරක් සඳහන් කළේ සක්දෙව් මහරජාණන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නට යෙදුනේ පැණයකට පිළිතුරු වශයෙන් සක්වලවල් දහදාහක තරම් කෝටි ගණන් දෙවිවරුන් සමග බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලයි මේ ඉන්නේ අහන ප්‍රශ්න හතරක් සඳහන් කරනවා එක ප්‍රශ්නයක් තමයි ස්වාමිනී මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන දානය කුමක්ද? අපේ බුදුරජාණන් වහන්සේ සක්දේවිඳුන්ට ලබා දුන් පිළිතුර තමයි දෙවිඳුනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. වෙනතුනි හිතුවොත් අපේ ජීවිතේ කවදාකවත් දීලා නැති දාන කොයිතරම් තියෙනවද? අහලා නැති දානේ. අනුමෝදන් වෙලා නැති දානේ. දැකලා නැති දානේ. කොයිතරම් ඇතිද? ඒකයි මේ සඳහන් කරන්නේ සියලුම දානේ. සියලුම දානයන් කීවහම සියල්ලම අයිති වෙනවා. එහෙමනම් මේ සියලුවම දානයන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. අපිට පුළුවන් කෙනෙකුට ඉඩමක් කඩමක් දන් දෙන්න. ඒ වගේම කෙනෙකුගේ බඩගින්න නිවන්න ආහාර වේලක් දන් දෙන්න. ඒ වගේම අපිට යාන වාහන ආදී ඇඳි වත ආදී මේ දේවල් ඕනතරම් දන් දෙන්න පුළුවන්. හැබැයි ඒවා බොහොම తాවකාලිකයි. හැබැයි අපට පුළුවන් නම් කෙනෙකුගේ සංසාර විමුක්තිය වෙනුවෙන්ම උපකාරයක් කරන්න. ඒක කොයිතරම් වටිනව කියලා දේශනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂූන් වහන්සේලා අමතලා මතක් කළා මහණෙනි. මේ සංසාර සාගරයෙන් එතර යන්නේ වීරිය වඩන යම් කෙනෙක් ඉන්නවනම් තනිව මෙහෙම ඉතරටපත් වෙන්න එපා. පුළුහංකම තියෙනවනම් හැකියාව තියෙනවනම් තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න මහණෙනි කියලා දේශනා කළා. තනිව මෙතර වෙන්න එපා. පුළුහංකම තියෙනවනම් හැකියාව තියෙනවනම් තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න. ඇයි එහෙම දේශනා කළේ? මේ ලෝකයේ කිසිම සාතුරුරයෙක් එහෙම කියලා නැහැ. එහෙනම් මේ ලෝකයේ තියෙන සියල්ලම අවබෝධ කරගත්ත මහ සත්පුරුෂයන් වහන්සේ. මිදෙන හැටි අපට කියලා දුන්න විතරක් නෙවෙයි. ඊතර යන හැටිත් කියලා දුන්නා. අනිත් අය වෙක්කන් යන හැටි කියලා දුන්නා. එවනම් මේ කාරණා මනාව දන්න ඔබ අද මේ වගේ වටිනා කියන දවසක බෞද්ධයා රූපවාහිනිය තුළින් විශේෂ දේශනාවක් පටිගත කරවෙලා ධර්ම ශ්‍රවණය කරන්න කැමැති ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙකුට ධර්මය දානය කරන කුසල කර්මය ඔබ ධර්මශ්‍රවණය කරමින් ධර්මශ්‍රවණ කුසල කර්මය මේ මොහොතදී සිද්ධ කරගන්නවා දේශනා දේශනා කලාපේ බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සසරින් අතමිදෙන්න බලාපොරොත්තු වෙනවන. සියලුම දෙනා ධර්ම ශ්‍රවණී කළ යුතුමයි. බණහන් නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ කියලයි සඳහන් කළේ. එතකොට හිතන්නකො ධර්ම ශ්‍රවණය කියන කාරණාව කොතනකද තියෙන්නේ කියලා. ඒ විශාල මාතෘකාවක්. එමනම් ධම් ශ්‍රවණය කරන්න ඕනෙමයි. මේ කුසල කර්මය කොයි තරම් වටිනවද? ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ස්වාමින් වහන්සේ නමකට ආරාධනාවක් කළොත් හරියටම මගේ ස්වාමීනි සසරින් අත මිදෙන්න අපට මගේ බුදුරජාණන් වහන්සේ මනාලෙස කියා දුන්නා වූ ධර්මයෙන් අපට කියා දෙන්න කියලා. ඒක හැබැයි හරියටම කරන්න ඕනේ. හරියටම ආරාධනාව කරන හැටි ඒක වෙනමම ඉගෙන ගන්න ඕනේ. මොකද හරියටම ආරාධනාවක් කළොත් ඒ ඇයට මහා කල්ප අටකානිසංශ ලැබෙනවා. එතකොට මහා කල්පටක් කියන්නේ සාමාන්‍ය කාලයක් නෙවෙයිනේ. එතකොට මහා කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? ඊට කලින් අපි බින්දුන් ඒ කාරණා අහලා තියෙනවා. ඒ නිසා ඒ කාරණා දන්නවා. අන්තර්කල්ප 256 අන්තර කල්පයක් ඇතුළේ දවස් 365 අවුරුදු 1.140 86 ලක්ෂ 40000ක් තියෙනවා. එමනම් විශාල කාලයක්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහා කල්ප 8කට තරම් ආනිසංස ලැබෙනවා. එහෙනම් ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා හරියටම ධර්ම ශ්‍රවණය කළොත් තවත් පිරිසක් ඒ අයට මහා කල්ප 9ක තරම් ආනිසංස ලැබෙනවා. ඒකට හරියටම බණහනවා කිව්වා මේක තීරණ ගන්න වෙනවා. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා අපි මහා කල්ප 8කට 9කට තරම් රැස් කරගන්න පින් කුසල්. මිය පරලෝ ගෙහින ඥාතිවරුන්ට අනුමෝදන් කරපුවාම ඒ අය පින් ගණ්ඩ පුළුවන් තැනක උපත්තිය ලබල ඉන්නවනං එක මහාකල්පයකට පින් අරගන්නවා. නිර්මලෝ ධර්මය ලෝකයට දේශනා කරන දේශකයන් වහන්සේට සංසාර සාගරෙන් එතරට පත්වෙනකම්ම විපාක ලැබෙනවා. ඒමයි සඳහන් කළේ. එමනම් හිතන්ඩුකෝ ඔබට මට කොයි තරං ආනිසංශය ලැබීතේ. හැබැයි කවුරුත් එතැන්ඩිපා මේක පහසු කටයුත්තක් කියලා. මොකද පිහිතුඩක උඩ ඉන්නවා වගේ වැඩක් මේක. දේශකයන් වහන්සේ නමක් කියන්නේ. හරියට අපාය යතුර අතේ තියාගෙන ඉන්නවා වගේ වැඩ. නිර්මලෝ ධර්මයේ දේශනා කරන්න ඕනේ. ත්‍රිපිටකයේ වුණ තරම් සාක්ෂි තියෙනවා වැරදි කාරණා කියා දීලා තමන්ට සංසාරයෙන් එතෙර වෙන්න තිබුණ මගත් නැති කරගත්තේ අය පිළිබඳ. ඕන තරම් සාක්ෂි තියෙනවා. එහෙමනම් අපි. මහාකල්ප නමයකටම පින්කුසල් රැස් කර ගණ්ඩි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණහන්ඩෝන්. මේ ශාසනය වෙන කාගෙවත් එහෙම නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේ. පිරිතින මේ ශාසනය අයිතිය භාග්‍යතුන් වහන්සේකින් පසේ කාටවත් පැවරුණාද. නෑන ඒක වෙන කාරණාවක් නෙවී. සියලු බුදුරජාණන් වහන්සේලා මේ ශාසනය අයිතිය කාටවත් බාර දෙන්නේ නෑ. කෙනෙකුට හිතෙන්ට පුළුවන් සියල්ල අතරපු උන්වහන්සේට තණ්හාවක් තිබුණද කියලා. තණ්හාවක් තිබුණා නෙවෙයි මොකක්ද ඒකට තියෙන පිළිතුර? බාර දුන්නා නම් එහෙම ඒ විදිහටම ධර්මය අපි ළඟට නොයෙන්න තිබුණා. එක එකයි මේ ධර්මයට අයිතිවාසිකම් කියන්න තිබුණා. අපි දන්නවනේ මේ සත්ත්ව ලෝකේ හැටි. මිනිස්සු කොයි වගේද? ආන් ඒ කාරණා මීට කලින් බුදුරජාණන් වහන්සේ දැක්කා. අනුකම්පාව නිසා ඔක්කොටම මේ මග සම විදිහටම පිහිටන්ඩේ උන්වහන්සේම පරමයිතිකාර තන්ත්‍රය හිටිය. ධර්මය උපත්දන්ඩ පුළුවන් දෙන්නටයි සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් මේ ශාසනය අයිති දුන්නනේ. එනම් ධර්මය උපත්දන්ඩ පුළුවන් දෙනමයි පළවෙනි මහසත්පුරුෂයණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙවැනි සත්පුරුෂයණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියා දුන් විදිහටම ධම් ශ්‍රවණය කරමු. මේ මහත් වූ ප්‍රාර්ථනාව අනිවරණ කියන සූත්‍රය පැහැදිලි කළා. ධම් ශ්‍රවණය කරන ලොක්කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙන බණහන්න ඕනේ. මොකක්ද ඒ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනා වතුරුතුරදිම මාහට අතියුතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ පියාණන් වහන්සේ අපට පැහැදිලි කළා. භාග්‍යතුන් වහන්සේ කියා දුන් විදිහටම දහම් ශ්‍රවණය කරමු. මේ සද්ධර්ම දේශනාව ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවල් කරගනිමු. පිනතුණියද ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට කල්පනා කළේ මේ ශාසනයේ ඉගෙන්වෙන මහරහතන් වහන්සේ නමක් පිළිබඳ. මහරහතන් වහන්සේ නමක් කීවහම පස්සෙ කාලෙ තමයි උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් වෙන්නේ. හැබැ අපි මුල් කාලයේ දැනගෙන හිටියේ සාමාන්‍ය නමකින්. හාමුදුරුවෝ කියලා අවසන්ට භාවිතා කළේ. එතමයි ආනන්ද හාමුදුරුව. ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳවයි අද මේ දේශනාවට මාතෘකා කරගත්තේ. පිනතුනි ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මුළු චරිතාපදානයම අපට අද කතා කරලා ඉවර කරන්න නම් බෑ. හැබැයි අපිට උන්වහන්සේගේ ජීවිත කතාවෙන් අපේ ජීවිතයට ගණ්ඩ පුළුවන් කාරණා ගොඩ ගොඩක් තියෙනවා. ඒ තරම්ම වටිනා කියන ජීවිතයක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට තිබුණේ. භාග්‍යවතුන් වහන්සේගේ හෙවණෙල්ල වගේ හැම වෙලේම බුදුරජාණන් වහන්සේ පිටුපසින්ම වැඩහිඳමින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ. ඒ මහා සත්පුරුෂයණන් වහන්සේ. පුද්දුම්ම ලස්සනයි පුද්දුම්ම ලස්සනකට ධර්මය දේශනා කරන්න හැකියාවක් තියෙන. මේ ශාසනය අග්‍රස්ථාන පහකින් පිදුම් ලබපු ඒ මහ සත්පුරුෂයණන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතයෙන් අපේ ජීවිතයට ඕනෑ තරම් කාරණා ගණ්ඩ තියෙනවා. අකුරක් අකුරක් නෑර ධර්මකාරණ තියෙනවා. ආගේ නිසා මං කල්පනා කළා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව අපි පිණිතුන්ටත් කියල දුන්නොත් අපට ඉගෙන ගන්න කාරණා විශේෂකාරණා කීපයක් තියෙන. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පුදන්නේ කොහොමතේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොයි තරම් කරුණාවන්තයිද ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම කරුණාවන්තයි නම් බුදුරජාණන් වහන්සේ කොයි තරම් කරුණාවන්තයිද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහසඟරුවනේ කොයි තරන්නම් අති උත්තරීතරයිද ඒ වගේම අපිට නිලතල ලැබෙනෝ කිව්වහම මනුස්සලෝක අපි මොනවද කරන්නේ කොයි තරම් අපි පිරිහෙනවද නිලතල ලැබෙනවා කිව්වහම ඒ වගේ වරප්‍රසාද ලැබෙන එකට අපි කොයිතරම් කැමතිද? හැබැයි නිලතල ලැබෙනකොට ඒ නිලතලයන් වල තියෙන සියලු වරප්‍රසාද ප්‍රතික්ෂේප කළා නම් එහෙම පළවෙනිම උත්තමයාණන් වහන්සේ නමක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ වගේම ලෝතුරා බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් හරියටම ජීවිතේ පූජ කරපු මහ සත්පුරුෂයන්න් වහන්සේනම. අපි කියනවනේ බුද්ධං ජීවිතේ පරියන්තං සරණං ගච්ඡාමි. ජීවිතේ පර්යන්තේ දක්වාම බුදුන් සරණ යමි කියලා පොරොන්දුන අපි ඇත්තට මේ පොරොන්දුව රැක්කද? බලන්නකෝ අපි බුදුරජාණන් වහන්සේ ඉස්සර කීවතාවක් බොරු කියලාද කියලා. මොකද පොරොන්දු ඕන තරම් වෙනවා. ඒ අතරේ අපි කඩ කරනවා කියලා දැන දැන බුද්ධං ජීවිත පරියන්තං සන්නංගච්ඡාමි කිව්වා. එතකොට ජීවිත පර්යන්තේ දක්වාම මම අන් සාත්‍රුවරයෙක් සරණ යන්නේ වෙන මිත්‍යා දෘෂ්ටියක එල්බෙන්නේ ඔබ වහන්සේමයි ඔබ වහන්සේ විතරමයි මගේ ඉහ මණ්ඩලයේ උඩින් ඉන්නේ මම වෙන සාත්‍රුවරයෙක් පිළිගන්නේ නෑ. ඒකට අපි එහෙම කියලා ඇත්තටම අපි පුරුදු රැකගත්තද? මේ කාරණා. ඒ වගේම උන්වහන්සේලා කොයි තරම් අල්පේච්ච ජීවිත දෙගත කළේ. කොයි තරම් නිහතමානීද. මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපුේ මහ සත්පුරුෂයණන් වහන්සේ උපස්ථාන කරන හැටි අපි ඉගෙන ගත්තොත් අද අපි බුදුන් පුදන හැටි අපි දන්නවද. ඒකට අපට හිතෙයි ඒ මහ සත්පුරුෂයණන් වහන්සේ බුදුන් පිදුවේ එහෙමනම් අපි අද බුදුන් පුදන්නේ කොහොමද? මේ කාරණා අපිට ඉගෙන ගන්න හරි වටිනවා. මොකද අපි නිවන් අවබෝධ කරගන්නේ බලාපොරොත්තු වෙන අය. එතකොට මේ මහ සත්පුරුෂයන්න් වහන්සේලාගේ ජීවිතයේ අපි ආදර්ශයක් කරගන්න ඕනේ. මේ දේශනාව තුළ ප්‍රාර්ථනාව පිළිබඳව කාරණා සඳහන් වෙනවා. මොකද අද ගොඩක් අය මේ පින්කම් කළ ප්‍රාර්ථනා කරන්න එපා කියනවනේ. බුදු පියාණන් වහන්සේ කිසිම දවසක පින්කම් කළ ප්‍රාර්ථනා කරන්න එපා කිව්වේ නැහැ. දේශනා කළේ යම් කෙනෙක් සුළුහින් හෝ පින්කමක් කළොත් ඒකාන්තයෙන් ප්‍රාර්ථනාවක් කරන්න කිව්වා. මොකද ප්‍රාර්ථනාවක් කළේ නැතිනම් කරපු පින්කම් විපාක දෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සංකාර උප්පති සූත්‍රයේ මේ කාරණා ගැඹුරින් සඳහන් කරනවා. කෙනෙක් ප්‍රාර්ථනාවක් කළොත් ඇතැම්මයි කියනවා එහෙම කරන්න එපා එක නිකං වැඩි තන්හාව වගේ කියලා. වැඩි තන්හාව නෙමෙයි. පුංචිම උදාහරණයක් මතක් කළොත් මහා කප්පින මහා කප්පින මහරහතන් වහන්සේ ගිහි කාලේ මහා කප්පින රජුරුව. මහා කප්පින රජුරුවන්ගේ දේවිය අනෝජාව. ඇයි ඒට අනෝජා කියලා නම තියෙන්නේ. අනෝජා කියන රත් රත්තරම් පාට සියුම් මල් වට්ටියක් අරගෙන ඇවිත් ඒ මල් වට්ටිය උඩ ලක්ෂයක් වටින වස්ත්‍රයක් තියලා බුදු පියාණන් වහන්සේගේ සිරිපා මණ්ඩලය ළඟ පූජා කළා. අතට සිරිපා සිරිපා ළඟයි පූජා කළේ. ඒකද විශේෂ කාරණාවක්. අතට නෙවෙයි පූජා කළේ සිරිපා මණ්ඩලයට. පූජ කළ ප්‍රාර්ථනාවක් කළා ස්වාමිනී මට නිවන් දකින්නත් ලැබෙන්න ඕනේ හැබැයි ඒ තාක් කාලයක් දක්වා මේ අනෝජමල් වගේ මල් ලස්සන වෙන්න ඕනේ. ඒකට බලන්නේ එහෙම ප්‍රාර්ථනා කළා නම් ප්‍රාර්ථනා කරන්න එපාද අපි. ලෝතුරා බුද්ධත්වයේ කියන්නේ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලය. එහෙනම් ඒකයි කිව්වේ ප්‍රාර්ථනාවත් හරි භයානක කාරණාව. මොකද ගොඩක් අය සත්පුරුෂ ප්‍රාර්ථනා කරන්නේ නැහෙනේ. අසත්පුරුෂ ප්‍රාර්ථනා තමයි ගොඩක් අය කරන්නේ. ඉතින් ඒව කරාට ඇති වැඩක් නෑ. ගොඩාක් අය ප්‍රාර්ථනාවන් කරනවා දැන් ප්‍රාර්ථනා කරන්න කිව්වහම ප්‍රාර්ථනා කරනවා ගිහිල්ලා. හැබැයි ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරපුවාම ඒවා ඊටි වෙන්නේ නැතු වෙනවා. ඊටකට මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේට බයිනවා. ධර්ම රත්නයට බයිනවා. මහා සංඝරුන්ටත් බයිනවා. ආන් ඊට පස්සේ කල්පනා කරන්න යනවා. ඔය ඉල්ලන්ඩි කිව්වට ඉල්ලුව මට දුන්නේ නෑ. ආන් ඒ නිසා මං යනවා ආංගරයේ සඳහන් වෙන සම්මතය ආංගර ශාස්තෘවරුන් පසේ මං යනවා. එහෙම තමයි අපි ජීවිතය ගත කරන්නේ. ඒකට ඒගොල්ලොන්ගෙන් ඉල්ලපුවාම අමනුෂ්‍ය බලපෑමක් මත හෝ හම්බ වෙනවා. එතකොට අපි මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ දෙක ඒගොල්ලෝ එක. ඉතින් හැබෑම ශ්‍රාවකයෝ එහෙම කරනවද? නෑ එහෙම කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනාවක් කරනකොට ඒ ප්‍රාර්ථනාව කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. කියනකම් හිතන්නකෝ අපි සීලවන්ත වෙන්නේ නැතිව රත්නත්‍රයේ සරණ යන්නේ නැතිව බුදුරජාණන් වහන්සේගෙන් බලාපොරොත්තු වුණාට දෙයක් දිවිවරුන්ගෙන් අපි දෙයක් බලාපොරොත්තු වුණාට අපට ලැබෙයිද නැණි අපි උදාහරණයක් හිතන්න අපි මල් ගහක් හිටවනවා විශේෂ මල් ගහක් ඒ මල් ගහෙන් ලස්සන මල් අපි බලාපොරොත්තු වෙනවා හැබැයි අපි බලාපොරොත්තු වෙන කාලෙට මල් ගහෙන් මල් එන්නේ. එතකොට මොකද කරන්නේ? ඒ මල් ගහ දුන්න අයට අපි බැන බැන යනවා. හැබැයි අපි මල් ගන්න ඕනි කියලා දන්නවා නම් අපි හිතනවා ඒකට පොහොර දාන්න ඕනේ. පොහොර දාලා විවිධ රසායනික දේවල් වතුරත් එක්ක කලවම් කරලා දානවා. හැබැයි අපි ඉක්මනට මල් ගන්න කියලා හිතාගෙන වැඩිපුර දැම්මොත් එහෙන මොකද වෙන්නේ? ඊත් ගහ මැරෙන්න පුළුවන්. හැබැයි අපි පොහොර කියලා හිතාගෙන පොහොර වගේව දැම්මුත් මොකද වෙන්නේ. ඒත් ගහ විනාශයි. හැබැයි ගහටම ගැලපෙන පොහොර අවශ්‍ය කරන විදිහටම විදිහටම විදිහටම දැම්මුත් මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවට වඩා ඒ ගහේ මල් වලින් බල වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රාර්ථනාවත් හරියටම කළොත් වගේ ඒව නෙවෙයි ප්‍රාර්ථනාවමයි හරියටම කළොත් හරියටම ලැබෙනවා. එන් සමහර අය නිවන් ප්‍රාර්ථනා කරනවා. හැබැයි නිවන් ප්‍රාර්ථනා කර කරම ඉන්නවා. එතනින් එහා සීලවන්ත වෙන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ, පෙරම් පුරන්නේ නැහැ, පාරමිතා පුරන්නේ නැහැ, කුසල් වැඩන්නේ නැහැ. ඉතින් කවදා හරි ලැබෙයිද? නෑ ලැබෙන්නේ නෑ. ඒකයි මං කිව්වේ මේ කාරණා ගොඩක් දිගයි කියලා. අපි ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරමු. පිනතුනි මේ ආනන්ද ස්වාමින් වහන්සේ කියන්නේ පියුමතුරා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලා පෙරුම් පුරන්න පටන් ගත්ත උත්තමයන් වහන්සේනම. මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වුණා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේටමයි පියුමතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. හංසවතී නුවර තමයි උන්වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේගේ තාත්තා නන්ද රජතුමා අම්මා පින්වන්ත සුමේදා දේවිය. ඒ කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නන්ද රජතුමා තාත්තා කරගෙන සුමේදා දේවිය අම්ම කරගෙන ඉන්නකොට තවත් හිටිය බාල සොහයුරි. ආංගේ සොහොයුරා තමයි සුමන කුමාරය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගිහිනම උත්තර කුමාරය. එහෙනම් සඳහන් කරනවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සහෝදරය කියලා. කවුද? අද ආනන්ද ස්වාමීන් වහන්සේ එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සහෝදරය. තාත්තා හරී ශ්‍රද්ධා සම්පන්නයි. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන හැම් වෙලෙන් වැඩ ඉන්නේ. ඒකට හිතන්නකෝ කොයිතරම් ආශ්චර්යජනකයිද. සිංහ රජෙක් සිංහ පිරිවරක් එක්ක ඉන්නකොට කොයිතරම් ලස්සනයිද. සිංහ රජුරවන්ට හිරිහැර කරන්නවත් කාටවත් බෑ. ඇයි? සිංහයෝ විශාල ප්‍රමාණයක් වටකරගෙන ඉන්නේ. හැබැයි සිංහයා එහෙම වුණාට බුදුරජාණන් වහන්සේ තනියම හිටියත් නැතත් භාග්‍යවතුන් වහන්සේ විශාල පිරිවරක් එක්ක හිටියත් නැතත් භාග්‍යතුන් වහන්සේට අකමැත්තෙන් කාටවත් හිරියර කරන්න හිරියර කරන්න බෑ. සඳහන් කරනවා මේ ශ්‍රී දේහයේ තියෙන රෝම කූපයක්වත් හොල්ලන්න කිසි කෙනෙකුටවත් බෑ. බුදු පියාණන් වහන්සේ අකමැත්තෙන් කියලා. ඉතින් ඒ කාරණාව කියනකොට කෙනෙකුට දේ ඇති වෙන්නත් පුළුවන් එහෙනම් දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල් පෙරලනකොට මේ රුධිරයෙන් රුධිරය එළියට ගලුවේ කොහොමද කියලා. ඉතින් එහෙම රුධිරය එළියට ගතපු එළියට ආපු කතාවක් කොහෙවත් නැහැ ධර්මයේ. ත්‍රිපිටකේ පුරාම පරිශීලනය කරත් දුරදිරේ එළියට ආවා කියලා කොහෙවත් නැහැ. ඉතින් තියෙන්නේ ලේ කැටියක් නියධාතුයාගේ හිර වෙනවා කියලා. ඒකත් ලෝතර බුදුරජාණන් වහන්සේ සසරදි කරගත්ත අකුසල කර්මයක අවශේෂ කර්මයක් විදිහට විපාක දෙන්නේ පුබ්බකම්ම පිලෝති කපදානේ ඒක පැහැදිලි කරලා තියෙනවා. කර්ම විපාකේ කොයිතරම්නම් භයානකයිද මහණෙනි. ලෝතර බුද්ධත්වයේ ළඟා කරගත්ත මටත් කර්ම විපාක පිහිටෙනවා. ඇැබයි අවශේෂ විදිහටයි පිහිටන්නේ බුදුරජාණන් වහන්සේලට. එමන සඳහන් කරනවා ලක්ෂයක් පිරිවරාගෙන වැඩ ඉන්නවා. මේ කාලේ සුමන කුමාර මේ බාල මල්ලිට වයස ආපුහාම නන්ද රජතුමා හංසවතී නුවර ඉඳලා යොදුන් 2000ක් දුරින් තියෙන නගරයක් බාර දෙනවා. එතෙන්ට ගිහිල්ලා රට කරගෙන ඉන්න. ඒකට නන්ද රජුරුව මොකද කරන්නේ? පැය 24ම දස දහස් ගණන් භික්ෂුන් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේටත් උපස්ථාන කරමින් වැඩ ඉන්නවා. මෙහෙම ඉන්න අතරතුරේ දෙමව්පියන්ව බුදුරජාණන් වහන්සේව දකින්නේ විටින් විට එනවා. මෙහෙම එන අතරතුර එක ප්‍රාන්තයක කැරල්ලක් ඇති වුණා. ඒ කැරල්ල ඇති වුණ වෙලාවේ නන්ද රජ්ජුරුවන්ට කාරණා මතක් නොකරම සුමනු කුමාර මේ කුමාරයා මොකද කරන්නේ මේ කැරල්ල සංසිඳුණා. පස්සේ පණිවිඩය වෙනවා තාත්තේ මම යුද්ධෙ දිනවා. තාත්තට හරි සතුටුයිනේ. එන්ඩ කියල කිව පුතේ කැමතිවරයක් ඉල්ලන්ඩ කියලා. ඒ එන අතරතුර හොඳට ඇමතිවරු දාහක් එක සාකච්ඡා කරගෙන යාවේ. වෙරිතන්නක ඇමතිවරු දාහක් ඉන්නෝ කිව් හම ඇමතිවරු දාහයටතේ කීජනකින්න ඇද යුද්ධ කරන්න. මිගොල්ලෝ කෝම කියනවා ඔබ වහන්සේ තාත් තළඟට ගේපුහම් පිය මහරජ්ජුරෝ වරයක් දී. සමහර අය කිව්වා ඉල්ලන්ඩේ යොදුන් ගණන් දිග පළල මේ මාලිගා ඉල්ලන්ඩ කිව්වා. සමහර අය කිව්වා මහ ප්‍රතාපවන්ත තේජවන්ත අශ්වයින් හස්තීන් ආදී සත්තු ඉල්ලන්ඩ කිව්වා. සමහර අය කිව්වා විවිධ විවිධ දේවල් ඉල්ලන්නේ කියලා. එක පිරිසක් මතක් කළා ඔබ වහන්සේ ඊළඟට වෙන්ඩ ඉන්ඩ රජ්ජුරු. මේ ඔක්කොම ඔබහන්සේටයි ලැබෙන්නේ ඒ නිසා ඔය කිසි දෙයක් ඉල්ලන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ඉල්ලන්නේ කිව්වා. ඉතින් ඒකට හරි කැමැත්තක් තියෙනවා. බලන්නකෝ සසරේ පිනේ හරි කැමැත්තක් හිතේ තියෙනවා. ඒ වෙලේ ඇමතිවරුන්ට මතක් කරනවා ඇමතිවරුනි මගේ හිතේ තියෙන දෙයක් නෙවෙයි මේක. ඔයගොල්ලෝ මට ඉල්ලන්න කියන නිසා මගෙන් තාත්තගෙන් එක අහන්න. මාලිගාවට ගියා. හැබැයි සඳහන් කරනවා නන්ද රජ්ජුරුව මොනව ඉල්ලුවත් දෙනවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නම් කාටවත් දෙන්නේ දෙන්නේ නැහැ ඒක තමන්ගේ අතින්මයි සිද්ධ කරන්නේ කිසිම කෙනෙකුට දෙන්න කැමති නැහැ අන් ඒ වෙලාවේ වරේ ඉල්ලන්න කිව්වම ගිහින් ඉල්ලනවා මං ඉල්ලන එක හැබැයි දෙන්න ඕනේ මොකද්ද කියලා ඇහුවා මතක් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේට එක දිගට තුන් මාසයක් උපස්ථාන කරන්න මට ඉඩ දෙන්න කියලා ඒ වෙලේ මතක් කරනවා පුතේ ඒකනම් කරන්න බෑ කියලා. වෙන එකක් ඉල්ලන්න කියනවා. ඒ වෙලේ මතක් කරනවා තාත්තේ ශාස්ත්‍රියෝ කියන්නේ මේ හරි අරුම පුදුම જાතියක්. ශාස්ත්‍රියෝ කියන අය ළඟ මේ කතා දෙකක් නෑ. කිව්වොත් කිව්වමයි. ආන් ඒ නිසා මන් දෙයක් ඉල්ලුවොත් ඒ දේත් මට ඕනෙමයි. වෙන දෙයකින් මට ඇති වැඩක්නේ බලන් එතන මට කොයි කාරණාවක් උගන්නනවාද කියලා කතා දෙකක් නෑ කිව්වොත් කිව්වා ඉල්ලපු දෙ දෙන්න නැත්තම් වෙන දෙයකින් මට ඇති වැඩක් නෑ කියලා ආන් ඒ වෙලාවේ සඳහන් කරනවා අනේ පුතේ බුදුරු කියන්නේ හරි අරුම පුදුම જાතියක් ඒ මහෝත්තමයන්න් වහන්සේගේ හිත අපි වගේ සාමාන්‍යයට දකින්න බෑ ඉතින් උන්වහන්සේ කැමති නම් කැමති නැතිනම් මං ඒ වරේ දුන්නට ඇති වැඩක් නෑ. උන්වහන්සේ කැමති නැද්ද කියලා මන් දන්නේ නෑ. මන් දුන්නට ඇති වැඩක් නෑ උන්වහන්සේ කැමති නැති නෑ. හොඳයි මං ඒක බුදුරජාණන් වහන්සේගේ මහගන්නම් කියලා. මොකද මේ අයියනේ. ඒ නිසා විහාරයට යනවා. සනාංකනට යනකොට බුදුරජාණන් වහන්සේ විවේක ගන්නවා සුගන්ධ කුටියේ. ඒ වෙලේ සඳහන් කරනවා ළඟට ගිහින් භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා ස්වාමිනී පියාණන් වහන්සේ දකින්න යාවි කියලා. භික්ෂුන් වහන්සේලා මතක් කරනවා අපිට හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. නම් කාටද පුළුවන් ස්වාමිනී? සුමන කියන උපස්ථායක භික්ෂුන් වහන්සේටයි පුළුවන් කිව්වා. උන්වහන්සේ හම්බෙන්න ගියන් කරුණු පැහැදිලි කළා. ඒ වෙලේ උන්වහන්සේ මේ මහ පොළොවේ ජලය අදිෂ්ඨාන කරලා මහ පොළොවේට තමන් ඉන්න තමන් වහන්සේ ඉන්න තැනින් කිමිදිලා බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය මතු වුණා. භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියේ මතු වෙලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනකොට අහනවා ඇයි සුමන ආවේ? ඒ වෙලේ මතක් කරනවා ස්වාමීනි සුමන කුමාර ඔබ වහන්සේගේ මලනුවන් ඇවිත් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්නට. එහෙනම් විහාර පිරිවෙන මැදුනේ විහාර පිරිවෙන මැද ආසනයක් සකසන්න කිව්වා. එතනින්ම නැවත සුගන්ධ කුටියෙන් මහ පොළොවට කිමිදිලා ආසනයක් අරගෙන මේ විහාර පිරිවෙන මැද මිදුලේ භාග්‍යතුන් වහන්සේට ආසනයක් පනවනවා. මේ ඔක්කොම බලාගෙන ඉන්නේ මේ කුමාරයා. ඉතින් මේ කාරණාව සඳහන් කරනවා පුදුම පුදුම ආශාවකින් බලන් ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එතින්ට ඇවිත් අසුන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ අහනවා කොයි වෙලේ දාවි කුමාරයාණෙනි කියලා. ඒ වෙලේ මතක් කළා ස්වාමීනි මම මෙහෙම ආවා. ඉතින් භික්ෂුන් වහන්සේලා මෙහෙම මතක් කළා. පස්සේ මේ සුමන ස්වාමීන් වහන්සේ තමයි ඔබ වහන්සේ ළඟට මාව එක්කගෙන ආවේ. දැන් මද වෙලාවක් ස්වාමීනි. එහෙම කතා කරලා අහනවා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේ කවුද? ඔබහන්සේට හරී ශ්‍රද්ධා සම්පන්නයි නේද කියලා. බුදුරජාන් වහන්සේ මතක්ක නවකුමාරයණනි කියලා. ඒවිල යහනවා ඔබහන්සේගේ ශාසනය ශ්‍රද්ධා සම්පන්න වෙන්ඩ මොනුව කරන්න ඕනද. ඔබහන්සේගේ ශාසනයේ වල්ලභවෙන්ඩ අපි මොනෝද කරන්න ඕනි කියලාන. මෙතනත් හරි වටින කියන කාරණාව. දෙකට සඳහන් කර නොකු මාරයණනි. තෙසරණය සරණගිහින් සිල් සමාදන් වෙලා දාන සීල භාවනාදී කුසල කර්ම කරලා සංසාරයෙන් එතෙර යන්න වෙරවැයන් වීරි වඩන්න පුළුවන් නම් ඒ සියලුම දෙනාට මගේ ශාසනය මගේ ශාසනය ගමන් කරන්න පුළුවන්. දැන් හිතන්න ඕනේ අපි අපි එතනදී ඉන්නේ. මේක අපි හිතන්න ඕනේ. නමුත් ඉතින් කුමාරයා ඒක දන්නේ නැහනේ. ආන් ඒ නිසා කුමාරයාට කරුණු පැහැදිලි කළා. ඒ වෙලේ සඳහන් කරනවා ස්වාමීනි. උන්වහන්සේ හරි එරිදිමත්. මම උන්වහන්සේට හරි කැමතියි කියලා. මමත් උන්වහන්සේ වගේ වෙන්න කැමති. ස්වාමීනී මගේ මාලිගාවේ හෙට දානයක් දෙනවා. මට අනුකම්පා කළ වඩින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම් බෝතෝ පිළිගත්තා. මාලිගාවට ගිහිල්ලා විශාල දානයක් දුන්නා. දාන දීලා අවසානයේ ආරාධනාවක් කරනවා ස්වාමීනී මම මේකට කඳවුරු බත කියලා දානයක් දුන්න කියලයි සඳහන් කරන්නේ. ඒකට කඳවුරු බත කියලා දානයක් දීලා තියෙන්නේ. ආරාධනාවක් කරනවා ස්වාමීනි මම ඔබ වහන්සේට මාස 3ක් පුරාවටම උපස්ථාන කරන්න කැමතියි. මට අනුකම්පා කරලා මට ඒකට ඉඩ දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා බලනවා කුමරුට සිතක් වෙනවද මං ඒ ආරාධනාව පිළිගත්තා. බුදුරජාන් වහන්සේ දකින්න හරියට සංසාරේ පින් කරලා ඉන්නේ. ආන් ඒ නිසා අනුමත කරලා මතක් කරනවා කුමරුවාණෙනි තථාගතයන්න් වහන්සේලා ශූන්‍යාගාරයේ වැඩ වාසය කරන්න හරි කැමතියි කියලා. ශ්‍රද්ධාවෙන් පිරීලා ඉතිරිලා ගිහිල්ලා වැටහුණා වැටහුණා භාග්‍යතුන් වහන්සේ වැටහුණා වැටහුණා සුගතයන් වහන්සේ වැටහුණා වැටහුණා බුදුරජාණන් වහන්සේ. මොකද මේ එන්නම් කියලානේ කිව්වේ. තථාගතයන් වහන්සේලා ශූන්‍යාගාරේ වැඩ වාසය කරන්න කැමතියි කියලා කිවීමෙන් එන්නම් කියලා මේ කියන්නේ. ඒකයි මේ වැටහුණා වැටහුණා කියන්නේ. තාත්තා ළඟට ගියන් කියනවා තාත්තේ බුදුරජාණන් වහන්සේගෙන් මම අවසර ගත්තා. මම නැවත යනෝ යුදුන් දෙදහක් දුර තියෙන මගේ රාජධානීට එහි ගිහිල්ල උයන කරගෙන විහාර හදල බුදුරජාණන් වහන්සේ වඩමුවන්න මම කියල පණිවිඩේ වූහම පියාණන් වහන්සේ වඩම්මණ්ඩි කියල කිව්වා. සඳහන් කරනවා යොදුන් දෙදාහක් නං යොදුන යොදුන කෙරවල කෙරවෙලේ අංග සම්පූර්ණ පන්සලක් හදනවා කියලා. මල් පාවඩ මතින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශාවක මහ සංඝරණ වඩම්මනවා. ඒ හැම ස්ථානිකම දන් දෙනවා. පින් කරනවා. වෙලාව ආපුහම ශෝභනි කියන උයලක් කරගෙන ලක්ෂයක් මිල මුදල් වේදම් කරලා ලක්ෂයක් වේදම් කරලා විහාරයක් හදලා අංග සම්පූර්ණ විහාරයක් බුදුරජාණන් වහන්සේට වැඩ වාසය කරන්න අවස්ථාව හදලා දීලා එන්න ස්වාමීනි කියලා වඩිනකම් මග බලන් හිටිය. ළඟට වඩිනකොට බුදුපියාණන් වහන්සේගේ සිරිපා මණ්ඩලේ ළඟ දෑසමන් මල්ලාදී මල් ගොන්නක් පූජ කරලා පෙරගමන් කරලා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. මේ පෙරගමන් කරනවා කියන එක අද අපි අද අපි දන්නේ නැති දෙයක් අද අපිට අමතක වෙලා යන දෙයක්. හැබැයි ඉස්සර පසුගමන් ගියා පෙරගමන් ගියා. ඒ ගෞරව පූජාවන් දෙකක් කරගත්තා. අද අපි ඉගෙන ගත්තොත් අපිට ඇත්තේක හරියට වටිනවා මොකද පින් කරගන්න හොඳ අවස්ථාව මොකද ගොඩක් අය හිතන් ඉන්නේ පින් කරන්න මුදල් ඕනි කියලානේ. එහෙම නෑ පාත්‍රය අතර අරගෙන පිටිපස්සෙන් ගිහිල්ලා පින් කරගත්ත අය හිටියා. තමන්ගේ නිවසේ දානි දීලා බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යනවා පාත්‍රය අතර අරගෙන. ආන් ඒ වෙලාවේ ඒ කෙනාවත් දන්නේ සමහරලාට මට මැරලා වැටෙන්නයි යන්නේ මං කියලා. අපි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කෙනා මගේ පාත්‍රය දැන් අතට අරගෙන යෙන්නේ දැන් ඉදිරියට එන ගමනේ අසුවල් ස්ථානයේදී හීපාර වැදිලා ඌ මැරෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් දැනගෙන ඒ බීරණු ගත්තේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කර්මයේ කර්මඵලය වෙනස් කරන්නේ නෑනේ. ලෝකයේ කර කෙනේ දකුණට නම් ඒක වමට කරගෙනවද බුදුරජාණන් වහන්සේලා? එහෙම කරන්නේ නෑ මොකද මේ ලෝක ධර්මයේ වෙනස් කරන්නේ නෑ තථාගතවරු කවදාකවත් ස්වභාව ධර්මයට පිටින් යන්නේ නෑ. එහෙමනම් සඳහන් කරනවා පෙර ගමන් කළා බුදුරජාණන් වහන්සේ දෙපාර්ශ්වෙම සිඹ පිළියර ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මහා මුනීන්ද්‍රයන් වහන්සේ මෙච්චර වියදම් කරලා මම මේ සියල්ලම මගේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් මං කළේ. ස්වාමීනි ශෝබන කියන උයනේ මැද හදලා තියෙන වෙහෙරේ මට අනුකම්පා කරලා පිළිගන්නා සේක්වා ස්වාමිණි කෙළ ඉල්ල හිටිය. බුදුරජාණන් වහන්සේ පිළිගත්ත මෙතන සැකසීමයි පිළියලි කිරීමයි පිළිගැනීමේ කියල කාරණතුනක් තියෙනවා. ඒ කාරණා අපි දැනගන්ට ඕනි. අපිට පේනෝ ගොඩාක් අයි පින්කං කරන්න යනවා. හැබැයි ඒගොල්ලෝ පින්කම් කරන්න ගිහිල්ල සැකසීම කරනවා පිළිගැනීම කරන්නේ නෑ. එතකොට සමහරක් අය ඉන්නවා පිළිගන්නනවා. හැබැයි සැකසීම කරන්නෙත් නැහැ පිළිලි කරන්නෙත් නැහැ. එතකොට සමහරක් අය ඉන්නවා පිළියෙල කරනවා. හැබැයි පිළිගැන්වීම කියන කාරණාවන් වලට එන්නේ එන්නෙත් නැහැ. එතකොට ඉතින් තමන් කරගන්න කුසල් තමන්ම බාල කරගන්නවා. හැබැයි නුවණැති කෙනා දන්නවනම් තමන් කරගත්ත කුසලයේ විශාල විදිහට කරගන්නේ. ඔය කාරණත් වනම සම්පූර්ණ කරගන්න. මේ ලෝකී ඔබට මට සැබෑම ගුණධර්ම කියල දුන්න බුදුරජාණන් වහන්සේ. අපි ජපානය ජපානි දිහරට බැලූ තේරට තියෙනව නේද ෆයිවස් ක්‍රමය කියල එක එස් පහ ක්‍රමය. හැබැයි ඒ ක්‍රම අපේ රටවල්ල අපි ලොක්කු ඉහලින් පිළිගන්නවා. හැබයි බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන සැකසීම පිළිලි කිරීම පිළිගැනීම කියන කාරණා තුනේ අපි දන්නේත් නෑ. ඒකට අපි හිතන්න ඕනේ මේ ක්‍රම තුන අපේ මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙනකොට අර කරන්න බැරි කාරණා පහක් අපි මේ රටේ ඉඳගෙන කරන්න උත්සාහ කරනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න වචනේ අපි අමතක කරලා එක්කෝ අමතක කරලාද එහෙම නැතිනම් නොදන්නාකමද? මේ ලෝකේ ගොඩක් මිනිස්සු පව් කරන්නේ ඇයි මේ ලෝකේ ගොඩක් මිනිස්සු පව් කරන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේම යහන්නේ ස්වාමීන් වහන්සේලා නිහඬයි ඒක ස්වාමීන් වහන්සේලා ඒකට පිළිතුරු දෙන්න දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේම පිළිතුරු දෙනවා තමන් වහන්සේ මහ ප්‍රශ්නෙට මහණෙනි මේ ලෝකේ හුඟක් මිනිස්සු පව් කරන්නේ තමන් කරන පාප කර්ම වලට විපාක තියෙනවා කියලා දන්නේ නැති නිසා තමන් කරගන්න පාපකර්ම හරි භයානකයි කියලා දන්නේ නැති නිසා. එමනම් හිතන්න මේ ලෝකේ මිනිස්සු කොයි තරම් අහිංසකයිද? ඔබත් මමත් මේ සංසාරේ ඉන්න සියලුම දෙනාම හරි මහින්සකයි. මේක බුදුරජාණන් වහන්සේ දන්නවා. දන්න නිසානේ කෝටිය වතාවක් පන්සිල් කැඩුනත් කෝටිය වතාවම සමාදන් වෙන්නේ අවසර දුන්නා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් විතරයි උපසම්පදාව බිඳුනොත් සතර පාරාජිකවලින් වලින් එකකටපත් වෙලා නැවත උපසම්පදා වෙන්න බෑ කියලා පෙනෙවි. දසසිල් සාමණේරයන් වහන්සේටත් සිල් වැරදුනොත් සිල් බිඳුනොත් නැවතේ සීලී පිහිටන්න පුළුවන්. පන්සිල් වලටත් අටසිල් වලටත් දසසිල් වලටත් මේ ඔක්කොටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වැරදුනොත් නැවත පිහිටන්ඩි කියලා එකන්නේ පංසිල් කෝටිය වතාවක් කැඩුණොත් නැවත වතාවක් සමාදමින්ට පුළුවන් තිකට උපසම්පදා ස්වාමීන් වහන්සිට විතරයි උපසම්පදාව බිඳුණොත් උපසම්පදාව ගණ්ඩ බෑ කියලා දේශනා කළේ හැබැයි සඳහන් කළා උන්වහන්සේටත් නැවත පැවිදි වෙලා දසසිල් රකිින්ට පටන් ගණ්ඩ පුළුවන් එකට හිතන්ඩකෝ කොයි තරන් බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුකම්පා කළද කියලා එහෙමනම් මේ විදිහට බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කළ වටෙන් කරලා ආරාධනාව නිසා උපස්ථාන කරන්න පටන් ගත්තා. රජුරෝ කල්පනා කරනවා මෙච්චර කළත් මම නිකන් ඉන්න හොඳ නැහැ. ආන් ඒ නිසා දුහුල් වස්ත්‍ර දෙකක් ඇඳගෙන සුදු වත මේක අද විතරක් භාවිතා කරන භාවිතා වෙන වචනයක් නෙමෙයි. ධර්මයේ සඳහන් කරන මේ වස්ත්‍ර මේ ලෝකයට ආවේ ඇයි කියලා. ඒ පිනතුන අපි වස්ත්‍ර අඳින්න පටන් ගත්තේ. වස්ත්‍ර අඳින්න පටන් ගත්තේ ඇයි කියන කාරණාව රට්ටපාල සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. වස්ත්‍ර අපි අඳින්න ගත්තේ මේ ශරීරය හරි කැතයි. මොකද මේක මේක අසූචි පුරුපු කලගිඩියක් වගේ කියලානේ දේශනා කළා තියෙන්නේ. නව දොරින් කුණු ඕජා වැగిරෙන මේ ශිරුරේ අට්ටීනං නගරං කතන් ඇටකටු වලින් නිර්මාණය කරලා තියෙන්නේ. නහරවැල් 900කින් නහරවැල් 900කින් ඔතලා කෙලින් කළ නග හිටවලයි තියෙන්නේ. නහරවැල් 900ක් කිව්වම නහරුන් කියන්නේ නහරටද? නහරුන් නහර කියලා සඳහන් කරන්නේ මේ අපිට කොළ පාටින් පේන නහර නෙවෙයි. ශරීරයේ තියෙන කණ්ඩරා කියලා જાතිය. ආන් ඒවටයි මේ නහරුන් කියලා කියන්නේ. මුදුකට සඳහන් කරනවා මෙහෙම තියෙන මේ ශිරුර හරි අපිරිසිදු බලන්න මේ සිරුර දිහා කියලා දේශනා කරේ. දිරලා යනවා. දවසක කඩාගෙන බිමට වැටෙනවා. එතනින් එහා තිබ්බ තැනක්වත් හොයන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් අපේ පියාණන් වහන්සේ දේශනා කළා මේ මේ සිරුර හරියට මේ මේ වගේ. බුද්ධිමතුන් මේ කාරණා දැනගන්නවා. බුද්ධිමත් අය මේ සිරුර සිරුර දකින්න කැමති වෙන්නේ නැහැ. ආන් ඒ නිසා මොකද කරගත්තේ? මේ ඇඟේ තියෙන අප්‍රසන්න ප්‍රදේශ වහගන්නේ මොකද කරන්නේ? ඇඳුම් වලින් අපි කටයුතු කරගත්තා. මොකද බුද්ධිමතුන් අය දකින්න කැමති නැතිනම් ශාරීරියේ තියෙන අප්‍රසන්න ප්‍රදේශ වහගන්නේ අපි ඇඳුම් වලින් කටයුතු සූදානම් කරගත්තා. හැබැයි සඳහන් කළා වස්ත්‍ර අඳිනකොටත් බොහෝ දෙනෙක් කෙනෙකුගේ රාගය අවිශ්වෙන විදිහට දේශය අවිශ්වන විදිහට වඳිනවා නම් ඒ වස්ත්‍ර අඳින අයත් ඒකින් හරියට පව පුරව ගන්නවා කියලා. ඒකනේ දේශනා කළේ සිහිය වැරදුනොත් හැරුණ හැරුණ අතේ පව සිද්ධ වෙනවා. හරි හිතන්නකෝ සිහිය වැරදිලා නැද්ද මට කොච්චර කාලෙද මගේ ජීවිතේ අවුරුදු 50 60යි 70යි 20යි 25යි 26යි කොයිතරම් මට මගේ වැරදිලා ඇද්ද සිහියෙන් ඉඳපු අවස්ථා අඩුම තරමේ රතේ වාහනය එලෝගන යන වෙලාවත් අපට සිහි තිබුණද උදාහරණයක් දේශනා කළොත් දැන් ඉස්සරහා මං වාහනේ එලෝගෙන යනවා ඊට ඉස්සරහා තවත් වාහනයක් එක පාරම වෙලා දාපුව මං කේන්ති යන්නේ අපිට මට කේන්ති යනවා මම මේ කාටවත් කරදරයක් නැතුව මේ පරිදි මේ මිනිහා ඇවිල්ලා මෙතනින් ඉස්සරහටම දැම්මනේ එහෙම කියලා අපි සමහරලාට බයින්නත් පුළුවන් ඒකට එහෙම බයිනකොට මම මේ බොහොම හදිසියෙන් යන එකමනේ මේකත් නැති කරනවනේ කියලා අපි බයිනවා. හැබැයි මොකද වෙන්නේ? ඒ බැනීම මගේ හිතේ මොකක්ද ඇති කරන්නේ? කෙලෙස් ඇති කළා. දේශයක් ඇති කළා. ආන්ගේ දේශය මම කොහෙට දෙකයි යන්නේ? කොහෙටවත් නෙමෙයි නිරේට. ඒකට මගේ හිතේ ඇති වෙන දේශය මාව එක්ක යන්නේ නිරේට නම් උදාහරණයක් සඳහන් කළොත් අපි කිටේරිය අරන් කොටන්නේ අනිත් අයට. කිටේරින් කරන්නේ ඒකනේ. හැබැයි කෙටේරියෙන් තමන්ගේ අත් දෙකින් තමන්ගේ පැත්තරම දික් කරගෙන කෙටේරියෙන් කොට කොටා කොට කොටා තමන්ගම රැහ ගන්නවා කිව්වහම අපි එහෙම දැක්කොත් අපි කියනවා ආන් හරියට අඥානී කරේ ඉන්නේ තමන්ටම කොටා ගන්නවා කියලා. මේ ඇත්තම කතාව අපිම අපිම අපි අපිටම කොටා ගන්නවා. ඒ තමයි සැබෑ කතාව. එහෙනම් සිහිය වැරදුනොත් වැරදුනාම තමයි. බුදුරජාණන් වහන්සේ දිහා බලන් ඉඳලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න එනම් මම කිව් වස්තර මේ ලෝකට අප හැටි. සුදු දුහුල් වස්තර ඇඳගෙන දසසීල් සමාදන් වුණා එහෙනම් ඒ කාලෙත් දසසීල් සමාදන් වුණා. දසසීල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරන ගමන් තමන්ගේ ඇමතිවරු 1000ටම කතා කරලා කියන ඇමතිවරුනි භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මේ මහා සත්පුරුෂෝත්තමයන්ට සිව්පසයෙන් උපස්ථාන කරන්නේ එහෙම උපස්ථාන කර කර ඉන්න ගමන් සුමන කුමාරය එක ස්වාමින් වහන්සේ නමක් ළඟට වෙලා විශේෂයෙන් බලන් ඉන්නවා. කවුද මේ? පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කොහොමද බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න කියලා. බලන් ඉඳලා සැනසෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඕටන දිහා බලාගෙන ඉඳලා මහා පවාරණ දවසේ ලක්ෂයක් අධික ශ්‍රාවක මහා සංගරුණටත් භාග්‍යතුන් වහන්සේටත් තුන් සිවුරු පූජාවන් කරලා ඒ පූජාවන් සිද්ධ කළේ මේ සිරිපා මණ්ඩලේ ළඟ කියලා සඳහන් කරන්නේ. ළඟ වැඳ වැටිලා ප්‍රාර්ථනාවක් කරනවා. ස්වාමීනි මෙච්චර උවටෙන් කරලා මෙච්චර දුක් විඳලා මෙච්චර පින් කරපු මම සක්‍ර සම්පත්තිය බලාපොරොත්තු වෙන්නේ මේ පින්කමින්. මාර සම්පත්තියවත් බලාපොරොතු වෙන්නේ. දිව්‍ය ලෝකේ උපදින්න බලාපොරොතු වෙන්නේ. ස්වාමිනී මම ඔබ වහන්සේගේ උපස්ථායක වූ සුමන ස්වාමින් වහන්සේ වගේ මටත් එක බුදුරජාණන් වහන්සේ නමකගේ උපස්ථායක තන්තුර ලැබෙනවා නං ස්වාමිනී කියලා ප්‍රාර්ථනා කළා. ආන් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ විවරණ දෙන්නේ. මතු අනාගතයේ පහළ වෙන්නේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිබඳ උපස්ථායක අග්‍රුපස්ථායක වෙනවා කියලා විවරණ දුන්නා. එහෙමනම් සඳහන් කරනවා මේ විදිහට අවුරුදු ලක්ෂයක් එක දිගට පින් කරලා දිව්‍ය ලෝක තලයේ ඉපදුනා. ඊට පස්සේ ආය නැවත අපේ බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ කාලේදී භික්ෂූන් වහන්සේ නමකට සිවුරු සකස් කරගන්න උතුරු සොළු පූජාවක් සිද්ධ කරගත්තා. නැවත දිව්‍ය ලෝක තලයේ ඉපදුනා. ඒ ඉපදිලා ආය මනුස්ස ලෝකෙට ආවා. ඒ බරණස් රජුරුවන් බවට පත් වෙලා තමයි ඉපදුනේ. ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා අට නමක් දැකලා ශ්‍රද්ධාව උපදවගෙන බරණස් රජුරුවන්ගේ මාලිගාවේ උයනේ පන්සල් අටක් අංග සම්පූර්ණ කරවලා අවුරුදු දහදාහක් පසේ බුදුරජාණන් වහන්සේලා අට නමට අවුරුදු දහදාහක් උපස්ථාන කරනවා කළ සඳහන් කරනවා. මේ අවිරින් මහත් වූ පෙරෙන් පුරල අප බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ එක තුසී පුරේ එකටම එකටම ඉපදුනා. මහත් වූ සැපවිඳලා අපේ බෝසතාණන් වහන්සේ සුද්ධෝදන මහරජුරෝ තාත්තා කරගන්නකොට ශාක්‍ය වංශයේ අමිතෝදන ශාක්‍යව අමිතෝතන අමිතෝදන ශාක්‍ය රජුරුවන්ව තාත්තා කරගෙන ආනන්ද නමින් මනුෂ්‍ය ලෝකෙට ඉපදුනා. ඒ ආනන්ද කියන්නේ අපි කියන්නේ මහත් වූ ආනන්දයක් මට කියලා. කියන්නේ මහත් වූ සතුටක් කියලා හැමෝම සතුටු කරමින් ඉපදුන නිසා රං කඳක් වගේ බබලෙනවා. ඒකට අපේ බුදුරජාණන් වහන්සේගේ වයසත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ වයසත් සම වයස්. අපි අර ඇතැම් වෙලාවට හිතනවා බුදුරජාණන් වහන්සේ වයස 80ක් විතර එනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට වයස 40ක් විතර වගේද කියලා. හැබැයි සඳහන් කරනවා එකේ මෙන්න මේ සමවයස් කියලා. හැබැයි විශේෂයෙන් සඳහන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කුයිතරම් වයසට ගියත් වයස පේන්නේ නැහැ කියලා. ඒකයි කියන්නේ රං කඳක් වගේ පුදුම ලස්සනයි හැමෝම හැමෝම දකින්න හරි කැමතියි කියලා. ඉතින් මේ විදිහට ආනන්ද කියන නම ලැබුවා අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ළඟා කරගත්තා අපේ ශාසනයේ ඉඳපු මහරහතන් වහන්සේ නමකගෙන් පුන්න මන්තානි පුත්ත ස්වාමින් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා සෝවම් ඵලය ළඟා කරගත්තා. හැබැයි සඳහන් කරනවා අපි හැමෝටම ලැබෙනවා වගේ සෝවම් ඵලයක් නෙවෙයි ලැබුණේ. අති විශේෂ අති උත්තරම වූ සෝවම් ඵලයක් ලැබුණේ කියලා. අපිට වඩා අපි ළඟ සෝවන් නැහැ. හැබැයි ඒ ලැබෙන සෝවන් ඵලයට වඩා විශේෂ සෝවන් ඵලයක් ලැබෙන කියලා. එහෙම ලැබුණේ පැවිදි වුණයින් පස්සේ. මේ පැවිදි වීමත් හරි ආශ්චර්ය සම්පන්නයි. අපි බුදුරජාණන් වහන්සේ ඉපදුනහම, බෝසතාණන් වහන්සේ ඉපදුනහම කුමාරයා ළඟට ඇවිල්ලා ශාක්‍ය වංශිකේ 80000ක 80000ක කුලයන් වලින් පිරිසක් පොරොන්දු වුණා. මේ කුමාරයා රජ වුණොත් එහෙම ශක්විති රජ වුණොත් එහෙම රජවරුන් පිරිවරන ලද රජෙක් වෙන්න ඕනේ. මේ කුමාරයා බුදු වුණොත් එහෙම ශ්‍රාවකෙන් පිරිවරාගෙන ඉන්න ලෝතර බුදු රජ වෙන්න ඕනේ කියලා මිනිස්සු පොරොන්දුවක් වුණා. එහෙම පොරොන්දුව වුණාම බුදුරජාණන් වහන්සේ ශක්විති වුණේ නෑනේ පෙවිජු වුණා. රහත් සම්මා සම්බෝධිය ලබා ගත්තා. ඒ නිසා අර කිව්ව පොරොන්දුව ඉටු කරන්න ඕන නිසා ශාක්‍ය වංශිකයෝ ඔක්කොම දෙනා එකතු වෙලා තමන්ගේ දරුවෝ පැවිදි කළා. හැබැයි විශේෂයෙන් පස් දෙනෙක් පැවිදි වෙන්නේ නැහැ. ඒ තමයි අනුරුද්ධ, ආනන්ද, බගු, කිම්බිල, දේවදත්ත. මේගොල්ලෝ පැවිදි වුණේ නැතිකම ශාක්‍ය වංශිකයෝ දැනගත්තාම පස්සේ ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නට යෙදුණා. සොද්දෝදන මහරජතුමා ඇතුළු පිරිස යම් කෙනෙක් ඒ පුරුන්දුව වෙලා පැවිදි භූමියටපත් උනේ නැතිනම් ඒගොල්ලො බුදුරජාණන් වහන්සේගෙන ඇයු නෙවෙයි කියලා. පරම්පරාවට වෙන නිග්‍රහයෙන් වලකින් ඕන නිසා ඔක්කොම කතා කළ තමන් දරුවන් පිට මං කලා ගිහිල්ලා පැවිදි වෙන්න කියලා. ඒගොල්ලොත් බොහොම කැමැත්තෙන් ඇවිත් පැවිදි වුණා. ඒ පැවිදි වුණ පස් දෙනා තමයි මේ උපාලි කරණ වැමියත් එක්කයි එන්නේ. ඉතින් මේ ස්වාමින් වහන්සේලා කොයිතරම් විශේෂයිද කියන කාරණාව වෙනින් වෙනම සාකච්ඡා කරන්න ඕනේ. මේ ස්වාමින් වහන්සේලා පැවිදි වෙලා සංසාර සාගරයෙන් ඈතර වුණා. දේවදත්ත ස්වාමින් වහන්සේ දැනුත් ඉන්නේ නිරේ. හරියට පව් කරගත්තා. හැබැයි ඉතින් දේවදත්ත ස්වාමින් වහන්සේ හරියට පිංවන්තයි. ඇයි පිංවන්තයි කියන්නේ? පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ අපේ ශාසනය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමටම වැඩිය පෙරම් පුරලා ඉන්නේ. දෙකට එතනත් සඳහන් වෙන්නේ මේ සසර කොයි තරම් භයානකයිද කියලා. පෙරුම් පුරපුරා ඉඳලත් මග වැරදුනොත් කොයි තරම් භයානකයිද. අද මේ ලෝකයේදී ඇස්සරල් බැලුවොත් අපි පිනුතුන්ට පෙනෙයි පෙරුම් පුරපුරා ඉඳලත් මග වැරදුන අය ඕන තරම් ඉන්නවා. අපි බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු පනස් පහ වෙනකොට. අපි බුදුරජාණන් වහන්සේ අසෝ මහශ්‍රාවකයන්ව කැඳීවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාතුළු ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක මහ සංගරුවන කැඳිව්වා. මතක් කරනවා මහණෙනි. මම දැන් හුඟක් වයසයි. මම දැන් ගොඩක් වයසයි. ඇතැම් භික්ෂූන් මම මේ මගින් යමු කී කල්හි මම මේ පාරෙන් යමු කී කල්හි වෙනත් පාරකින් යනවා. කියන්නේ මම කියන පාර නෙවෙයි මං කියන පාරේ නෙවෙයි යන්නේ. වයස අවුරුදු 55ක් වෙනකන් තථාගතයන් වහන්සේට හරියට උපස්ථාන කරන උපස්ථායකයන් වහන්සේ නමක් හිටියේනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට උපස්ථායකයන් වහන්සේට මක් ඕනේද? අවශ්‍ය නෑ. හැබැයි ලෝක සම්මතයට අවශ්‍යයි. ඒක හොඳට මතක තියාගන්න ඕන කරන කාරණාවක්. බුදුරජාණන් වහන්සේට තනියම ඉන්න පුළුවන්. ඒක උදාහරණයක් අපි බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 80යි නෙවෙයි. කීයයිද? අවුරුදු 100යි. හැබැයි සියලු තථාගතයන් වහන්සේලා තමන් වහන්සේගේ ආයුෂ කොටස් පහකට බෙදෙනවා ජීවිතේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 100 කොටස් පහකට බෙදපුවාම අවසාන අවුරුදු 20 අතහැරිය ඇයි කාටවත් බරක් වෙලා ජීවත් වෙන්න කැමති නැති නිසා. මොකද එහෙම වුණොත් තථාගතයන් වහන්සේලා දන්නවා මේ ලෝක සත්වයා හරියට පව් පුරව ගන්නවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරේ. ඒකට හිතන්නකො ස්වභාව ධර්මයේ කොහොම සලකයිද? ඒ වගේ අයට කියලා. එහෙනම් එතන අපිට හිතන්නත් වෙනවා බුද්ධ පූජාව තබනකොට ඒ තියෙන පැන් වාජනී පවා අපි කොයි තරම් පිරිසිදු කරලා සෝදලා පිහලා ඊටාම ගෞරවයෙන් අපි පූජා කරන්න ඕනේ කියලා. අපිට පේනවා අපි තේ බොන්න ගන්න කෝප්පේ ඒක ගොඩක් හොඳට සබන් දාලා සෝදලා උණු වතුරේ දාලා ඊට පස්සේ ආයේ පිහලා පැත්තකින් තියලා තේ දෙන්න අරගෙන අමුත් එක්ක આવොත් ඒ කෝපෙන් තේ දෙනකොට ඒක වටේ කහට තියෙනවද කියලා බලලා ආය නැතු හොඳට පිරිසිදු කරලා ඊකට තේ හදලා තින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට ඔය කමක් නැහැ දැන් දියුතුන් අතර නැහෙනි. එහෙම කියලා හිතලා අපි මොකද කරන්නේ? ඒක මලකට ගාපු කෝප් එක. එහෙම නැතිනම් ප්ලාස්ටික් කෝප් එක. බුදුරජාණන් වහන්සේට ඔහි ඔහි පැන්ටික පූජ කරන්න ඒ සමහරලාවට එතන ආලෝකයක් තියෙනවනම් ඒක වටේට ඒක තියෙන සතු ටිකත් ඒ කෝපෙට වැටිලා මේ අපේ ශ්‍රද්ධාව දැන් හිතෙනව නේද බුදුරජාණන් වහන්සේ ඒ අවුරුදු 20 අතහැරියයි කියලා එහෙනම් අවුරුදු 80යි ආවින්දනය කළේ එහෙනම් අවුරුදු 25ක්ම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ එක දිගට ඒක හරි ආචාර්ය සම්පන්නයි අපි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මං හරි වයසයි. ඇතැම් භික්ෂූන් මම මේ පාරෙන් යමු කී කල්ලි වෙනත් මගකින් යනවා. ඇතැම් භික්ෂූන් එහෙම කිව්වහම මගේ පාසියුරු බිමට අතහරිනවා. මට නිරන්තරයෙන් උපස්ථාන කරන්න පුළුවන් එක් භික්ෂූන් වහන්සේ නමක් අනුදැන වදාරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනකොට සියලු මසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම සංවේග කරන්න පටන් ගත්තා. කොයි තරම් භයනකයිදක. ධර්ම සංවේග කළා. අපි සාරිපුත්ත මාරහතන් වහන්සේ නැගිටල වැඳලා අවසර ඉල්ලනවා ස්වාමිනි මම ස්වාමිනි මම ඔබෝහන්සේව ප්‍රාර්ථනා කරමින් මේ සංසාරෙ ගොඩක් කාලිකඉඳල යාවේ. කල්ප ලක්ෂයක් අධික කොට ඇති අසංක්‍යයක් පෙරුම් පිරුවා ඔබහන්සේව මං හඹවෙන්ට. ස්වාමිනී මාව සුදුසු නැද්ද ඔබ වහන්සේට උපස්ථාන කරන්නට. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මුගලන් මහරහතන් වහන්සේත් නැගිටිනවා. ඉතින් මේ කාරණා දැනගන්න මේ මහෞත්මයන් වහන්සේලා කොයි වගේද කියලාත් අපි දැනගෙන ඉන්න ඕනි. මීට කලින් උන්වහන්සේලා පිළිබඳව දේශනා අපි කරලා තියෙනවා. එජකට ඒ දේශනා ශ්‍රවණය කළොත් අපිට ඒ කාරණා දැනගන්න පුළුවන්. නැතිනොත් දේශනාව බොහොම දිග වෙනවා. උන්වහන්සේටත් මතක් කරනවා ඔය දෙනම යම් ප්‍රදේශයක වැඩ ඉන්නවා නම් ඒ දිහව ආයි මට බලන්න අවශ්‍යතාවයක් නැහැ සාරිපුත්ත මොග්ගල්ලාන. ඒ ප්‍රදේශයේ හිස් නැහැ. මම ඒ ප්‍රදේශයේ දිහා බලන්න ඕමනත් නෑ. ඔබ දෙදෙනාගේ අවවාදයේ බුදුරජාණන් වහන්සේලාගේ අවවාදයට සමානයි. ඒ නිසා ඔබලමට උපස්ථාන කරන්න ඕන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. සියලුම උත්තමයෝ නැගිට නැගිට ප්‍රාර්ථනා කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන අතරේ භික්ෂූන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේටත් මතක් කරන ආනන්දේ ආනන්ද ඔබත් නැගිටලා ඉල්ලන්න වරේ. ඉල්ලන්න ඉල්ලන්න ආනන්ද කියනවා. හැබැයි සඳහන් කරනවා එවත්නි බුදුරජාණන් වහන්සේ මාව දකින්නෙතු වෙ නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලලා ගන්න දෙයින් ඉති වැඩක් නෑ. එහෙනම් හිතන්නකො කොයි තරම් ගරුගාම්භීරයිද මේ උත්මයෝ. කොයි තරම් ගරුගාම්භීරයිද. මට දෙන්න නැත්තම් මට ඕන නෑ. හැබැයි මං ඉල්ලන්නේ නෑ. ඉල්ලලා ගන්න දෙයින් ඇති වැඩක් නෑ. ඒකින් ලැබෙන ප්‍රයෝජනයක් නෑ. එහෙම හිතලා සද්ද නොකර ඉන්නවා. මාව බුදුරජාණන් වහන්සේ දකිනවනම් උන්වහන්සේව මට කියයි ආනන්ද මට තෙමීම උපස්ථාන කරන්න කියලා. ඒ හිතල වැඳගෙන වැඩඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේක දෙනලා මතක් කරනවා මහණෙනි. ආනන්දව කිසි කෙනෙකු විසින් උත්සාහ කරවන්න අවශ්‍යතාවයක් නෑ. තෙමීම දැනගෙන තෙමීම ලෝතුරා බුදුරජාණන් වහන්සට උපස්ථාන කරනවා. එහෙම දේශනා කරයින් පස්සේ භික්ෂූන් වහන්සේලා කතා කරනවා ඇවැත්නි ආනන්දේ නැගිටින්නේ නැගිටින්නේ නැගිටින්නේ නැගිටින්න ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඒ වරය ගණ්ඩේ ගිහින් ඉල්ලීමක් කරන්නේ මට උපස්ථාන කරන්න ඉඩ දෙන්න කියලා. ආංගි වෙලේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් වරාටක් ඉල්ලන්නේ. ඒ වරාට කොයි තරම් ගැඹුරුයිද පින්නතුනි. ඒ වරාට පිළිබඳව කොයි තරම් සාකච්ඡා කරන්න කාරණා අපිට තියෙනවද? ආයචන හතරකුත් ඒ වගේම ප්‍රතික්ෂේප කාරණා හතරකුත් අපි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කරනවා. ඒ කාරණා හතර ප්‍රතික්ෂේප හතරක් සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට ලැබෙන චීවරේ ස්වාමිනී මට දෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන පිණ්ඩපාතේ මට දෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේ වට වසන සුගන්ධ කුටියේ එකට වසන්න මට ඉඩ දෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේට වෙනත් අය කරන ආරාධනාවන් වලට මාව එක්කරගෙන යන්න එපා. ඒ තමයි ප්‍රතික්ෂේප කරපු කාරණා හතරේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් හතරක් කරනවා. ඒ ඉල්ලීම් හතර තමයි මම කරන ආරාධනාවන් වලට ඔබ වහන්සේ වැඩිය යුතුයි. මං කරන ආරාධනාවන් වලට ඔබ වහන්සේ පිළිගත යුතුයි. දොර බැහැර පිටින් හෝ එන කවරෙකු හෝ වේවා. ඒ සියලුම දිනාව මං කැමති වෙලාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට අවසර මට ලැබලා දිය යුතුයි. කවර හෝ සැකයක් කුමන හෝ අවස්ථාවකමට ඇති වූ කල්ලි ඒ මට විචාරීමට අවසර ලැබිය යුතුයි. මම නැති තැන දේශනා කරපු ධර්මය නැවත මං ඇති තැන දේශනා කළ යුතුයි. මේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලපු ඉල්ලීම. මෙහෙම ඉල්ලගෙන බුදුරජාණන් වහන්සේ පස්සේ අහනවා ඇයි මේවා ඉල්ලුවේ කියලා. කාරණා පැහැදිලි කරනවා බොහොම ගැඹුරින්. බුදුරජාණන් වහන්සේ සාදු සාදු ආනන්ද සාදු සාදු බුදුරජාණන් වහන්සේ සාදුනාද දෙනවා. අනුමත කරනවා පෙරසියලු තතාගතයන් වහන්සේලාගේ උපස්ථායකව හැම දෙනම් මේ වරට වරට ඉල්ලනවා. ඒක මං අනුමත කරනවා ආනන්ද කියලා. එදා පටන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා කොහොමද උපස්ථාන කරන්නේ? දෙයාකාර ජලයෙන්. දෙආකාර ජලයෙන් බුදුරජාණන් වහසට උපස්ථාන කරනවා. තුංආකාර දැහැටිවිලින් උපස්ථාන කරනවා. හැම වෙලේම බුදු පියාණන් වහන්සේ වැඩෙන සුගන්ධ කුටිය පිරිසිදු කර කර පිරිසිදු කර කර වැඩ ඉන්නවා. ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා කළා. මට එපා මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ විතරයි. රෑට මට තදින් නින්ද ගියොත් බුදුරජාණන් වහන්සේ මට කතා කළොත් ඇහෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුගන්දු කුටිය ඇතුළට නොදැනින්නේ එළියේ ඉඳන් ගිනි පන්දමක් පත්තු කරගෙන නව වතාවක් කුටිය පෙදකුණු කරනවා යම් මුගුර පෑදීමක් හරි බුදුරජාණන් වහන්සේ කළොත් මටයි මේ කතා කරන්න කියලා. උන්වහන්සේ හිතනවා ආනන්ද ආනන්ද කියලා දෙපාරක් මට කතා කළොත් මම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන කෙනෙක් නෙවෙයි. එක වතාවක් කතා කරපු තැනින් මං හිතන ඉන්ඩුවනේ. මනකෝ අපි දෙමව්පියන්ට සලකනකට හෙමුවත් ඉන්නවද. සමහරලාට අම්ම පුතේ කියනකට ඇහුනත් ඇහුන්නේව ගැපි ගියතුරන්න පුළුවන්. එතකට මේ තමයි අපේ හැටි. හැබැයි බුදුරජාණන් වහන්සේට තාත්ත වගේ සල කලා අම්ම වගේ සල කලා ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන කරපු හැටි. එතකට සඳහන් කරනවා අග්‍රස්ථාන පහකින් පිදුම් ලැබුව කියලා. මොනෝද මේ අග්‍රස්ථාන. බහුස්සුතානං අක්ගෝ බොහෝ ඇසූ පිරූ තැන් සහිතයි. බහුස්ෘතයෙන් අතරින් අග්‍රයි. සතිමන්තානං අක්ගෝ බුද්ධ වචනය ධාරණය කර ගැනීමෙහි ඉස්මෘතිය සිහියති උන් අතරින් අග්‍රයි. ගතිමන්තානං අක්ගෝ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවකදී බුද්ධ කියන වචනේ කිව්වොත් ඒ බුද්ධ කියන වචනය තුළින් බණපද 60000ක් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. යම් තැනක මාතා කියලා බුදුරජාණන් වහන්සේ ධම් දේශනා කළා නම් ඒ මාතා කියන වචනය තුලේ බණපද 60000ක් අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් එහෙනම් කොයිතරම් ධර්ම භාණ්ඩාගාරයක් වෙන්න ඇද්ද? ඊළඟට සඳහන් කරන දිතිමන්තාණන් අග්ගෝ අනිත් අය හා උන්වහන්සේගේ වීරිය සම වෙන්නේ නැහැ. බුද්ධ වචනේ ඉගෙනීම, කියවීම, ධාරණය කර ගැනීම ඉගැන්වීම භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කිරීම අනිත් අය හා සම වෙන්නේ නැහැ. ආන් ඒ නිසා දිතිමන්තානං අග්ගෝ කියනවා. උපට්ඨාකානං අග්ගෝ වෙන කිසිම කෙනෙකුට සම වෙන්නේ නැති වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. මේ තමයි ලබාපු අග්‍රස්ථාන පහ. මේ මහා ශ්‍රාවකයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේ කිසිම දවසක අතහැරලා අද්දාන මාර්ගයට පිළිපන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මොකද්ද මේ අද්දාන මාර්ගය කියන්නේ? බුදුරජාණන් වහන්සේ වාතහැර දාලා කවම දාහක්වත් දුරකට යන්නේ නැහැ. ඒ කියන්නේ යම් දිහැවක ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නවනම් අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ තේ දිහැවි ඉන්නවමයි. එතකොට බුදුරජාණන් වහන්සේ යම් දිහැවක ඉන්නවනම් ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ කොතැනක හෝ ඉන්නවමයි. එහෙනම් සඳහන් කරනවා කවදාකවත් අධ්‍යාන මාර්ගයට පිළිපන්නේ නැහැ කියලා. ඊ타මත්ම රූප සම්පත්තියෙන් අග්‍රයි. හරි ලස්සනයි. ඒ වගේම සඳහන් කරනවා උන්වහන්සේ දහම් දේශන්න ගත්තාම හරි ලස්සනයි කියලා. ඒ කාරණාව බොහොම කෙටියෙන් සඳහන් කළොත් අපේ පසේ නදි කොසල් මහරජුරුවෝ අන්තපුරවාසයේ බිසෝරු 500ක් මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ නම් හැමදාම බනහනවා. අපිට ඉතින් කවදාහක්වත් බනහන්න ලැබෙන්නේ නේ මේක ඇතුළටම වෙලා ඉඳ වෙනවා. අපිත් බනහන්න හරි කැමතියි ස්වාමීනි කියලා. ඒ වෙලේ අහනවා කාගෙන්ද බනහන්න කැමති කියලා. මතක් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් පසේනදී කොසල් මහ රජුව මතක් කරනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ කියනවා කොසල් රජතුමනි ඔබවනං ඔබනං හරියට වටතැටියක් වගේ හරියට මඩේ හිටු පුඉන්නක් වගේ ඕන ඕන කෙනෙකුට ඕන ඕන පැතර නවා ගන්න පුළුවන් හැබැ මගේ ආනන්දයන් කියන්නේ සෝවන් විච්චාරය ශ්‍රාවකි එනිසා බොහොම දැනුම සහිතවේ හොඳට සිහිබුද්ධියෙන් යුක්තුවේ මේ කරුණු කාරණා සම්පාදනය කරගනිව කියල තමයි ආනන්ද ස්වාමීන් වහන්සේව අන්තප්පුරේ බිසෝරුන්ට බණ කියන්න යවන්නේ. අන්තප්පුර බිසෝරු දහම් ශ්‍රවණය කරනවා. එතන සඳහන් කරනවා ස්ත්‍රීන් ගැබ් ගන්නා ආකාර නවයක්. මේ ධර්මයේ සඳහන් කරනවා තාම මෙච්චර තාක්ෂණයේ දිනු වෙලත් ඒ කාරණා හොයාගන්න බැරි වෙලා. ඒ කාරණා නවයේ මෙතන සඳහන් කරලා තියෙනවා. සඳහන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ වගේම ඒ විද්ධහට මත්පා මුහුණු හැඩරුව තියෙන ළමයින් කුමාරවුරුන් පන්සීයක් මෙ මේ අන්තපුරවාසී බිසෝරු වදනවා කියලා පස්සේ රජ්ජුරුවන්ට චෝදනා වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සට චෝදනා ගොුණු කරලා ඔබවහන්සේ වගේ වෙන්ඩුවන ඔබවහන්සේ වගේ නෙවෙයි ආනන්ද ස්වාමීන් වහන්සේ වගෙන කියලා රජ්ජුරුවන්ට ලැජ්ජාව හිවා ගන්න බැරුව බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. අපි බුදුරජාණන් වහන්සේ ඒ වෙලේ මතක් කරනවා මං කිව්වා නේද මහරජා. ඕනම කෙනෙකුට ඔබව වෙනස් කරව ගන්න ඒ පැත්තට හරව ගන්න පුළුවන්. කාරණා පැහැදිලි කළා. මගේ ආනන්දේ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකී. බුදුරජාණන් වහන්සේ එතනයි පැහැදිලි කළ තියෙන්නේ මේ ස්ත්‍රීන් විසින් ගැබ් ගන්නා නව විදාකාර කියලා. ආනන්ද ස්වාමින් වහන්සේගේ මිහිරි වචනය අහගෙන ඉඳලා ඒ දිහා බලාගෙන සැනසීලා මාස ගණන් ඉක්මනකොට ඒ කුමාරවරු 500ක් මේ මනුස්ස ලෝකෙට ඉපදුනා උන්වහන්සේ වගේමයි හැබැයි සඳහන් කරනවා කාම සංඥාවෙන් ඉඳලාද නෑ උන්වහන්සේගේ වචනේ මනෝඥ වෙලා හරියට සඳහන් කරන උදාහරණයක් හස්තිකාන්ත වීණාවේ යැලුන ඇතින්නියන් වගේ කියලා හස්තිකාන්ත වීණාවේ යැලුන ඇතින් නියම් වගේ හැමෝම බණහෙවා. පස්සේ කුසල් මහ රජුරු වැඳලා සමාව ගන්නවා. ස්වාමිනී මට සමාවෙන්න මම ඔබ වහන්සේ ගැන වැරදි විදිහට හිතුවා. මගේ වැරද්දට මම්ම දඬුවම් කරගන්නවා ස්වාමිනී. මේ කුමාරවරු 500 ඔබ වහන්සේම තියාගන්න. ඊළඟට අරගෙන පැවිදි කරලා ආරක්ෂා කරගන්නවා. නොබෝ කාලෙකින් උන්වහන්සේලා වැඩිමහල්ලම් බවට පත් වෙන්න පත් වෙන්නේ මාර්ගඵල ලබලා රහතන් වහන්සේලා 500 නමක් වෙනවා. මේ ආනන්ද ස්වාමින් වහන්සේට හරියට ප්‍රශ්න තුනයි ඉතින් ওই කාරණා නිසා. ඒ වගේමයි හරියම කැමැති උන්වහන්සේ අනිත් අය ළඟට ගිහිල්ලා ධර්මයේ කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ වෙහෙස කරවන්න කාටවත් ඉඩ දුන්නේ නැහැ. එතෙම අවස්ථාව සමහර රජවරු සිටවරු ආදී අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ බණ අහනවා. එතකොට ප්‍රශ්න අහනවා ගැඹුරු ප්‍රශ්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේට තේරෙනවා භාග්‍යතුන් වහන්සේ බොහොම අමාරුවෙන් ඉන්නේ. පැත්තකට එක්කගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වෙහෙස වෙලා ඉන්නේ මම ওই ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම් කියලා පිළිතුරු දෙනවා. බලන්න කොයි තරම් බුදුරජාණන් වහන්සේට සෙනෙහස දක්වද කියලා කොයි තරම් ශ්‍රද්ධාවන්තයිද. ඒ වගේම තවත් එක් අවස්ථාවකදී අන්තපුර බිසෝ බිසෝරු ආනන්ද ස්වාමීන් වහන්සේකින් බණහලා රජ්ජුරුව දුන්නේ කසී වස්ත්‍ර 500ක් පූජා කළා. ඊට එපිට දවසේ රජවරු රජ්ජුරුවෝ මේ බිරින්දෑවරුන්ගෙන් දේවින්ගෙන් අහනවා ඊයේ මං ඇඳුම් ගරන් දුන්නා වස්ත්‍ර අරන් දුන්නා ඒ වැඳගෙන ඉන්න ඉපාය මොකද මේ පරිණි වැඳගෙන ඉවිල්ලා තියෙන්නේ කියලා. ඒ වෙලේ මතක් කරනවා ස්වාමිනී ඔබ වහන්සේ ඊ වටිනා කියන දොල් වස්තු දුන්නට අපි ඒවා ඊ බණහල පූජා කළා. රජ්ජුරුව අහනවා ඔය ඔක්කොම උන්වහන්සේ පිළිගත්තද? එහෙම අහනවා. උන්වහන්සේ වෙලඳාමවත් කරනවද? එහෙමයි අහන්නේ. හැබැයි සඳහන් කරනවා මේ කාරණාව මම දැනගන්න ඕනේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔහොම නැහැ කියලා. පුළුවන් තරම් ඉක්මනින් දුවගෙන යනවා කියලා සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ හම්බෙන්නේ නෙවෙයි කාව හම්බෙන්නේද? ආනන්ද ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ. පන්සලට ගිහිල්ලා වැඳලා එකත් පසු ඉඳගෙන අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ රුචි අරුචිකම් ඔබ වහන්සේගේ කැමැත්ත අකමැත්තේ බිසෝරු හිම ඔබ වහන්සේගෙන් අහනවාද එතකොට කාරණා මතක් කරනවා මෙහෙම ඊ මට වත්තර පන්සියක් පූජ කළ ස්වාමනි ඔබහන්සේ ඒවට මොනෝද කරන්නේ එ මේ කාරණාවම දීගයි ඉවේලේ මතක් කරනවා මම ඒ වාරගෙනැවිල්ලා මම ගොඩගහල තියගතිනේ මේ ශාසනයේ තවත් ඉන්නවා සිවුරු පරණවිච්ච ස්වාමීන් වහන්සේල සිවුරු කරගණ්ඩ උන්වහන්සේලට ඒ වස්තරමන් දුන්නා හිතන්ඩකෝ කොයි තරං මේ ශාසනය ඔන්නති යෝදෙසා කටජකරපු මහසත්පුරුෂයන් වහන්සන මන්දේ. අපි හැමෝගෙම නිවන වෙනුවෙන් හරියට භේෂුනා. භික්ෂුන් වහන්සේලා හොය හොයාගෙන ගිහිල්ලා කරුණු විමස විමස බණ කියනවා. මේ ඇවිදින ඇවිදින මේ මහ සත්පුරුෂයන් වහන්සේ දුක්ඛින්ද අපිට සංසාර සාගරයෙන් එතෙර යන්න මඟ කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය කරපුවාම පරිනිබ්බාන සූත්‍රය සඳහන් කරනවා. කනුවකට හිස තියාගෙන අත තියාගෙන අඬනවා. "ඇයි ස්වාමීනි මාව දාලා යන්නේ කියලා" පරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ගුණ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ආනන්දේ. තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑව කියලා හිතන්න එපා ආනන්දේ. ආනන්ද මම දේශනා කළා තියෙනවා නේද අනිත්‍යයි කියන මේ සියල්ල. මටත් ඒ කාරණාව ඒ දිහිමයි කියලා දේශනා කළා තියෙනවා නේද ආනන්දේ. ඒ නිසා ඒ නිසා අඬන්න එපා ආනන්දේ. කන්නු පැහැදිලි කළා. ආධාන පූජෝත්සවයත් කලා බුදුරජාණන් වහන්සේකි. ආධාන පූජෝත්සවය සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේගේ චීවරයේ සංගල චීවරය උන්වහන්සේ අරගෙන තනියවුම් පාරට බැහලා කඳුළු පිහ දම දම සැවත් නුර සුගන්දුකුටිය දිහට තනී යනවා මිනිස්සු දන්නවා ආනන්ද ස්වාමීන් වශය කවදක්වත් බුදුරජාණන් වශය ඇතැල්ල යන්නේ අහනවා ස්වාමීනි තනියෙන් යන්නේ නැති ඔබ වහන්සේ ඇයි මේ තනියෙන් යන්නේ? කෝ බුදුරජාණන් වහන්සේ. ආන් ඒ වෙලේ සඳහන් කරනවා තථාගතයන් වහන්සේ පිරුණම් පෑවා කියලා. අහන අහන මිනිස්සු කලන්තේ දාලා බිමැදගෙන වැටෙනවා කියලා සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවද ස්වාමීනි කියලා. ඔක්කොම එකතු වෙලා පෙළ ගැහිලා විශාල සෙනගක් එක්ක සෙවත් නුවර දෙවුරම් හිර සුගන්දු කුටියට එනවා. දේශනා කළා මම පිරිනොම් පාලනේ ආනන්දේ. ලෝතර බුදුරජාණන් වහන්සේ තාම වැඩ ඉන්නවා ආනන්දේ. ආන් ඒ නිසා තථාගතයන් වහන්සේ ජීවමාන ශරීරයෙන් නැති වුණා කියලා සුගන්ධ කුටි අමතක කළ උපස්ථානයෙන් අමතක කළාද? නෑ පිනතුනි මුළු කුටියම පිරිසිදු කර කර උණුපෙන් එල්පෙන් තබ තබ බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්නකොට පිට්ටි කර්මයෙන් ඒ කියන්නේ පිට සම්බාහනය කිරීමෙන් පාද පරිකර්මයෙන් පාත්පාදී සිරිපතු සම්බාහනය කිරීමෙන් බුදු පියාණන් වහන්සේට උපස්ථාන කළා වගේම ජීවතුන් අතර ඉන්න කොට කරපු උපස්ථානයන්සේම බුදු පියාණන් වහන්සේ දෙවනි පරිනිර්වාණය කරපු වෙලාවේදී ඒ කටයුතු ඒ විදිහටම සිද්ධ කළා. සුගන්ධ කුටිය ඇතුලේ බුදුරජාණන් වහන්සේ නැහැ. හැබැයි ඉන්නවා කියලා සිතේ තියාගෙන හැම දාකමූල සුගන්ධ කුටිය වටේටෙන් පැතිකුණු කළ බුදුරජාණන් වහන්සේ සලකපු හිට හිතන්න පිරිනතුනි මෙ මහ වීරවරයණන් වහන්සේගේ ජීවිතය කොයි තරං අපේ ජීවිතය සනසන ඇත මේ වගේ යතිවරු මේ ලෝක වෙන ශාසනයක ඉඳල තියෙනවද ආංගීකයි මේ ශාසනයට ආශ්චරි සම්පන්නය කියන්. ඒ වෙනකුටත් උන්වහන්සේ මාර්ග පල ලබලනේ පිනතුනී මහා කශ්‍යප මහරහතන් වහන්සේ තමයි මතක් කරන්නේ ආනන්දේ ධර්ම සංගායනාව සිද්ධ කරන්න ඔබ අනිවාර්යයෙන් පළවෙනි ධර්ම සංගායනාව මහරහතන් වහන්සේලා විතරම ඊකතු වෙන්නේ සාමාන්‍ය භික්ෂුවක් එකතු වෙනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට යන්න බෑ ඒ නිසා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ අවවාද හිතේ තියාගෙන පුද්දුම විදිහට වෙරවෑයන් වඩනවා රහත්වෙන්ට මොකද රහත් වෙන්න ඕනේ එතෙන්ට යන්න. හැබැයි සඳහන් කරනවා අතහැරලා හරියට වෙරවෑයන් වඩ වඩ බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ඉතිරි වෙන්නයි කියලා උත්සාහ කරන්නේ. සතර ඉරියව්වෙන් කිසිම ඉරියව්වකට නොපත්වේ මේ ශාසනයේ රහත් ඵලය ලබා ගත්තේ මහසත්පුරුෂයන්න් වහන්සේ. වෙඩ ඉඳපු තැනින්ම මහපොළොව යටට කෙමිදිලා තමන් වහන්සේගේ ආසනයේ සප්තපරණි ගුහද්වාරේ පොළොව පලාගෙන මතුව නෝකර සඳහන් කරනවා. ඇයි මගේ බුදුරජාණන් වහන්සේ මට සංසාර සාගරයෙන් අහිංසක සත්‍යයා වෙතරට පත් කරන්නේ කියාදුන් ස්වාසු දහසක් දහම් කඳේ ලෝකයට දානය කරන්න ඕනි. ආංග නිසා එතනින් මතු වෙනකොට සියලු දෙනාම දැනගත්ත මහ සත්පුරුෂයන්න් වහන්සේ වැඩිය කියලා. ත්‍රිපිටකේ සූත්‍ර පිටකේ විනය පිටකේ අභිධර්ම පිටකේ කොහෙන් ගත්තත් අපි කොහෙන් කියන්න පටන් ගත්තත් ඒවන් මේසුතන් ඒකං සමයන් භගවා කියලා කියනකොටම අපට බුදුරජාණන් වහන්සේවයි ආනන්ද ස්වාමීන් වහන්සේවයි එකපාර මතක් වෙනවා. තිබ්බේ නැද්ද දැන් මේ මහා ශ්‍රමණය නැතුව ගියා දැන් මම තමයි බුදු කියලා කියන්න තිබෙන්නේ නැන්ද කියන්න තිබුණේ නේ අදත් එහෙම කියන අය අදත් එහෙම කියන අය ඕන තරම් ඉන්නවා එතකොට එහෙම කියන්න තිබුණා හැබැයි ශාස්ත්‍රීය ගෞරවය කොයිතරම්ද මගේ බුදුරජාණන් වහන්සේගෙමයි මම ඇහුවේ උන්වහන්සේමයි මට කියලා දුන්නේ ඒකයි මම මේ ඔයගොල්ලොන්ට එක කියන්නේ ඒවන් මේ සුතන් ඒකං සමයං භගවා මා විසින් මෙසේ යසන ලදී. එකට බලන්න කොයි තරම් ඒ මහ සත්පුරුෂයාණන් වහන්සේ වෙහෙසෙන් ඇද්ද. සංසාරී. උන්වහන්සේ හරියට දුක්විඳපු හැටි සඳහන් කරලා තියෙනවා. ජාතක පාලිය පුරාවටම සඳහන් කරලා තියෙන ජාතක දේශනා ගොඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ රැකපු හැටි. ආශිර්වාද කරපු හැටි. බලාගත්ත හැටි. භාග්‍යතුන් වහන්සේට සසරදි කරපු උපස්ථාන. පිනතින රූරු මිග කෙන ජාතකයේ අපි බෝසතාණන් වහන්සේ මුවක් වෙලා ඉපදුනා. ආංගේ කාලේ මුව තුඩින් දෙසූ බණ අහලා සතුටු වෙලා දිය ගොඩ මේ දෙකේම සියලූම සත්වයින්ට අබේධානය කළා බරණස් රජ්ජුරුව බවට පත් වෙලා ඉඳගෙන කවුද අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. සාලි කේදර ජාතකයේ අපි බුදුරජාණන් වහන්සේ ගිරා රජ කෙනෙක් වෙලා ඉපදලා ඉන්නකොට. සාලි කේදර කියන නම් බමුණු බවට පත් වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉපදලා හිටිය. ගිරා තුඩින් කිව්ව බණහගෙන ඉඳල. පුද්දුම්ම සතුටකින් පිරිල ඇතිරිලා ගිල්ල. අටකිරියක් තරම් කුඹුරුවලේ වපුරලා තියෙන වීස් වෙන්නේ ගොයම් හාල් පූජ කරන්නට යුතුන කියලා සඳහන් කළා. චිත්ත සම්භූත ජාතකයේ අපි බෝසතාණන් වහන්සේ චිත්ත කියන තාපසය වෙලා පෙරුම් පුරපුර ඉන්න කාලේ පිට පිට එක දිගටම ආත්මවර හතරක් එකටම ඉපදිලා පස්චිම ආත්මයේ එක දිගටම ආත්මවර ගණනාවක් විශ්වාසයෙන් කටයුතු කරලා පස්චිම ආත්මයේ බෝසතාණන් වහන්සේගෙන් බණහල පැහැදිලා බරණස් රජුරෝ බවට පත් වෙලා ඉඳලා බර්ණස් රජය අතහැරලා තාපසතුමා ළඟ පැවිදි භූමියට පත් වෙලා මුළු ජීවිතාන්තය දක්වාම පක්ෂපාතීව ඇප උපස්ථාන කලා කියලා සඳහන් කරනවා. සිවි ජාතකයේ සිව් මහ රජ්ජුරුව වෙලා අපේ බෝසතාණන් වහන්සේ ඉපදුන කාලේ සඳහන් කරනවා සීවක නම් දක්ෂ වෛද්‍යවරයා බවට පත් වෙලා ඉඳලා පෙරුම් පුරන්න උදව් කළා කියලා. සීවක දක්ෂ වෛද්‍යවරයා. ඇස් ගලෝල දන් දෙන්න යන්නේ. ස්වාමීනි ඇස් ගලවනකොට මෙහෙම රිදෙනවා අර විදිහට රිදෙනවා ඇස් ගලවලා මෙහෙම යනකොට මේ විදිහට ලී වැగిරෙනවා ඔබ වහන්සේලා රජවරු රජවරුන්ට දුක් දරන්න හුරු නෑ ස්වාමීනි ස්වාමීනි ඇස් දන් දෙන්න එපා සීවක වෛද්‍යාචාර්යවරයාට මතක් කරනවා සීවක ඔබ මට ඊටාම ලිංගතුයි ඊටාමත්ම කීකරී තවත් වචන කතා කරලා මාව වෙහෙසටපත් කරන්න එපා සීවක මගේ ඇස් ගලවලා ආංගර ඇස් නැති අන්දයාගේ වලේ ඇස්වලේ පිහිටන්ඩ කිව්වා. ඇස ඉතාම තිවුණු සැත්කම් කරලා. ඇස එලියට එල්ලෙනකොට හරි වේදනයි ආනෝස්වාමිනී වේදනයි නේද. ඔබෝහන්සේට ඔය ඇහැ දන්දෙන්ට ඕමනා නැතිනම් ඔය ඇහැ තිබ්බ විදිහටම මට පිහිටන්ඩ පුළුවන්. පිහිටන්ඩදු ස්වාමීණී. සීවක කෙනෙක් දෙයක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඉඳල ආය දෙන්න බෑ කියනවා නම් ඒ තරම් පෞකාරෙක්තව මේ ලෝකෙ තවනේ මට ඒක මට ඒක කරගණ්ඩ බෑශීවක ඒ නිසා මේ ඇහ ගලෝල අරන්දය ගැස්වල පිහිටන්න කිවා තිඒ දේශනාව ජාතක පාලයේ සිවි ජාතිකයි කොයි තරන් දුක්විනින්ද ඇත්තේ එදා සීවක වෛද්‍යවර ඉපදිලා රෝහන්ත මෙග ජාතකයේ මම මැරුණත් ඔබවහන්සේට මැරෙන්ඩ දෙන්නේ නෑ මගේ ජීවිතය නැතිව ගිය ඔබවහන්සේට මං මැරෙන්ඩ දෙන්නේ ජීවිතය පූජ කරමින් බෝසතාණන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා කර චිත්තනම් මල්මුවනෝ බවට පත්ත ලැපජුනි ආනන්ද ස්වාමීන් වහන්සේ මහාබෝධි ජාතකයේ කෝලෙය නම් සුනකයෙක් බවට පත්වෙලා ඉපදිලා. අපේ බෝසතාණන් වහන්සේ පින්ඩ පාතය වඩිනකොට ස්වාමීණී මේ ගෙටනං පින්ඩ පාතය එන්ඩ එහෙම එපා රජ්ජුරුව ඔබෝහන්සේව මරන්ඩ ඝාතනය කරන්න නියෝග කරලා තියෙන්නේ ස්වාමිනි මෙතෙන්ට එන්ඩ එපා වෙන තැනකට පින්ඩ පාතය වඩින්ඩ කියලා. ඒගේ පඩිපෙළ උඩ බෙල්ල තියාගෙන බොරපුරා කෑගැහුවා ස්වාමිනි වෙන තැනකට වඩින්ඩ කියලා. ජීවිතය ආරක්ෂා කළා. කවුරු බවට පත්වෙලාද කෝලෙයක නම් සුනකය බවට පත්වෙල ඉපදිල. චුල්ලහන්ස ජාතකයේ අපේ මහබෝසතාණන් වහන්සේ අනූ දහසක් හන්සයින්ට හන්සරජ බවට පත්වෙලා දතරශ්ට නමින් හන්සරජ කෙනෙක් බවට පත්වෙලා හිටිය. කරදරේදි බාධකයේදී අනූ දහසක් සියලූම හන්සයෙන් තනි කරලා අත්තහැරදාල විළමැති දාල යනකොට සඳහන් කරනවා සුමුක කියන හංස සේනාධිපති වෙලා ඉඳන් මගේ ජීවිතේ නැතුව ගියත් ඔක්කොම ඔබ වහන්සේ දාලා ගියත් මම ඔබ වහන්සේව රකින්නවා කියලා හංස රජුරෝන් රැක්කා වෙන කවුරුවත් නෙවෙයි ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වර්ණ කර්කටක ජාතකයේ අපේ බෝසතාණන් වහන්සේ බ්‍රාහ්මණ මහසාර කුලයක ඉපදිලා ඒ වෙලේ සඳහන් කරනවා දරුණු විෂගෝර සර්පයෙක් විතින් දෂ්ට කළ ආංගේ නිසා සිහිමූර්ජා බවට පත්වෙලා ඊළඟට සඳහන් කරනවා මරණය පෙනි පෙනී ජීවත්වවී ඉන්න වෙලාවේ දිවිරැකදුන් රන්වන් වූ කකුළුවා රක් කකුළුවෙක් බවට පත්වෙලා ඉපදිර හිටිය කියලා කවුදේ ආනන්ද ස්වාමීන් වහන්සේ තවත් ජාතක බොහොමයක් තියෙනවා ධර්ම දේශනාව නිමාවට පත් කරන්න වෙලා වැවිල්ල තියෙන නිසා. මේ කාරණ බොම කෙටියෙන් මේ මතක් කළේ. මේ විදිහට සසරෙත්තර එක්ක. සසරෙත් පණට පණ ආරක්ෂා කළා. මේ ජීවිතයේදී පණට පණ රැක්ක. මන් නැතෝ ගියත් ඔබහන්සේ විතරයි මගේ ලෝකෙ රජ්ජුරු. එහෙම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එනිමින් බුද්ධෝපස්ථාන කළා. මේ ලෝකයේ බුද්ධෝපස්ථානය කරපු අග්‍රතම රජ්ජුරුවන් අතරින් සක්විති රජ්ජුරුව කවුද? බුද්ධෝපස්ථානය කරපු සියලුම දෙනා අතරින් සක්විති රජතුමා තමයි අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. සක්විති රජෙකුටත් වඩා බුදුන් පිදුවා. කොහොම නම් ඉන්නේ ඇත්තේ? ධර්මාශෝක මහරජුරුවන්ගේ වචනේ සඳහන් කළොත් සඳහන් කරනවා රාජපුරුෂයන්ටයි කියන්නේ. මේ මහා සාගරයේ බර දරන්ඩ බර දරන්න තවත් මහසයුරකටමයි පුළුවන්. අශ්ව කුරේකින් යම් තැනක් යටවුණ හම මහාසාගරී තියෙන ජලයේ අශ්ව කුරේට තුළට දරන්න බෑ. නම් දරන්න පුළුවන් ඒ වගේම තව මහසාගරයකටමයි. එහනම් මේ ලෝක සම්මා සම්බුද්ධ ශාසනී බොදු පියාණන් වහන්සේ නැතුගේ පුහම ආනන්ද ස්වාමීන් වහන්සේ ලෝතර බුදුරජාන් වහන්සේ වගේ වැඩි හිටියා. ඔබට මට අද මේ ධර්මයේ ලැබෙන්නේ ඒ මහ සත්පුරුෂයණන් වහන්සේ නිසා. එතකොට හිතන්නේ ඔබ මම කොයිතරම් වාසනාවන්තයිද මේ ලබාපු මනුස්ස ජීවිතේ අපි උන්වහන්සේව වන්දනා කරලවත් තියෙනවාද? මගේ ස්වාමීනී මම අද නිවිදි සැනසෙන්නේ ඔබ වහන්සේ නිසා නම් මගේ වන්දනාව පිළිගන්න කියලා වැඳලා තියෙනවද? නිකන් හිතන්නේ. වැඳලවත් තියෙනවද? කල්පනා කරන්න ඕනේ අපි. එහෙනම් ඒ මහ සත්පුරුෂයන් වහන්සේ ඔබේ මගේ නිවන හෙව්වා. අපි ඔය දැක්කේවත් නැතුව, ඒ කියන්නේ පියවියෙන් දැක්කේවත් නැතුව අපිට නිවන් දෙන හැටි කල්පනා කළා. අපේ නිවන වෙනුවෙන් කටයුතු කළා. අවුරුදු එකසේ විශ්සක් ආයුවින්දනී කළා. ධාතුන් වහන්සේලා හැමෝටම සමසමව බෙදෙන්ඩි කියලා දිෂ්ඨාන කළා. උන්වහන්සේ මහ පරිනිර්වාණය සිද්ධ කළා. ඒ මහ සත්පුරුෂයණන් වහන්සේ පිරුණන් පලදට අවුරුදු කීයක් නං ගෙවිල ඇත්තේ. අපි උන්වහන්සේ පිළිබඳව දන්න බොහොම ටිකයි. අද මේ කතා කළෙත් අද මේ කතා කළෙත් බොහොම ටිකයි. හරියට මහා මේරු පර්වතේ නම් උන්වහන්සේගේ ගුණ කඳේ ආන් ඊළඟ තිබ්බ වැලි කැටයක් වගේ කොටසක් අපි මේ සාකච්ඡා කළේ. ත්‍රිපිටකයේ පුරාම උන්වහන්සේ ගැන සඳහන් කරලා තියෙනවා. ඊ타මත්ම බුදුරජාණන් වහන්සේට ලෙන්ගතුව මිදපු මහ සත්පුරුෂයන්න් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ධර්ම බාණ්ඩාගාරිකයන් වහන්සේ. අවුරුදු විසිපහක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා උන්වහන්සේ පරිනිර්වාණය සිද්ධ කරනකොට උන්වහන්සේ ඉතාම ලස්සන වචන ටිකක් කිව්වා. ආනන්ද තේරාපදානයක සඳහන් කළ තියෙන. අපදාන පාලියත් ඒක සඳහන් කළ තියෙන දැනගන්න කැමතියි කීවන්නේ. දැන් අද ගෙදර ගිහපුවාම කියවන්න පුළුවන්. මොකද අන්තර්ජාලයෙන් ත්‍රිපිටකය වුණත් බලන්න පුළුවන් සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය අන්තර්ජාලය වුණත් තියෙනවා අට කතාවක් තියෙනවා එකට අපි හිතනනේ අට කතාව කිව්වහම පාලියෙන් මනේ තියෙන සිංහලින් නෑනේ කියලා හැබැයි සිංහලයට පෙරලපු අට කතාවක් තියෙනවා අපිට පුළුවන් නම් පාලිත් ඉගෙන ගන්න පිනතුනි සිංහලින් නිකන් හිතන්නකෝ ධර්මයේ දේශනා වෙනකොට හරි ලස්සනයි ශ්‍රවණය කරන්න හරි ආසයි මොකද අපිට තේරෙන භාෂාවනේ හැබැයි පින්නතුනි සඳහන් කරනවා pāli භාෂාවෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් නම් ධර්මයේ තියෙන අසිරිය හරියට විඳ ගන්න පුළුවන් කියලා. එතකොට pāli භාෂාව අපිට ඉගෙන ගන්නදී. එතනත් අපිට වීරියවන්තකම නැතිකමනේ තියෙන්නේ. ඒ ඉංග්‍රීසි භාෂාව, ප්‍රංශ භාෂාව, ජපන් භාෂාව, කොරියන් භාෂාව මේ ඔක්කොම මේ හරි සංකීර්ණ භාෂා. ඒව ඉගෙන ගන්න අපි හරි කැමති. ඇයි? මොකද අපේ මේ ජීවිතේ ලස්සන වෙනවනේ. ලොකුලොකු තැන්වලට අපට යන්න පුළුව. හැබැයි පාලි භාෂාවෙන් ඔයි මුකුත් කරන්නේ. පාලි භාෂාව මොකද කරන්නේ සසරින් ඉතිරෙන මඟ කියලදිනවා. අපිට ඒක වයසට ගීපු හාම ඕනේ දැනට අවුරුදු පනා කෙටක් යනකං අපට මේ වටික ඇති අපි එහෙම කල්පනා කරලා අපි වෙනෙන භාෂාගෙන ගත දැන් තේරෙන නැද්දේ අපි අපේ ජීවිතය කොයි තරම් පරක්කු විති කියලා අගට ගියපු හමයි අපිට තේරෙන්නේ. ඒ නිසා අපට දැන් දැන් වුණත් තාම පරක්කු නෑ පාලි භාෂාවගෙන ගන්ට. උත්සාහය තියෙනවනං අවශ්‍යතාවේ තියෙනවනං ඉගෙන ගන්න පුළුව මේ ලෝකයේ තියෙන පරම පවිත්‍රම භාෂාව තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලක භාෂාව. ඇයි එහෙම කියන්නේ. ලෝකයේ තියෙන අනිකුත් සියලූම භාෂාවන් වලේ රාගයේ, දේශයේ, මෝහයේ අවසන වචන තියෙන්නේ. නිකන් හිතන්නේ. එහෙම නැද්ද? එහෙමනේ කෙනෙකුට බයින්ඩ් හරි තියෙනවා. ඒකට ඕනේ නැති වචන කතා කරන්න, පරුස වචන හරි කතා කරන්න තියෙනවා. හැබැයි pāli භාෂාවේ කෙනෙක්ගේ රාගය අවසන වචනේ තියෙනවා. දේශය අවසන වචනේ තියෙනවා. කෙනෙක්ව මෝඩකමට පත් කරන වචනේ තියෙනවා. නෑ එකක්වත් නෑ. එහෙනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84000ක් දහම් කඳම ලියවිලා තියෙන්නේ pāli භාෂාවෙන්. ඒ ධර්මයේ දරන් හිටපු අති උත්තෝත්තම උත්තමයන් වහන්සේ තමයි ආනන්ද මහා ශ්‍රාවකයන්න් වහන්සේ. අවසානයේ වචන ටිකක් කියනවා. ඒ වචනේ සඳහන් කරනවා මම භාග්‍යවතුන් වහන්සේ වැසුරු කළ කෙලෙස් බර අයින් කළ භාග්‍යවතුන් වහන්සේගේ අවවා දනු ශාසන මම පිළිගත්ත අවුරුදු විසි පහක්ම ලෝතුරා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා මං හිටේ හරියට ඒ මහ සත්පුරුෂයාණන් වහන්සේගේ හෙවනැල්ල වගේ කියලා උන්වහන්සේ මතක් කළා. හෙවනල් අපි යොදාලයනවාද. හෙවනල් අපි යොදාලයන්නේ. එනම් හෙවනැල් අපි හැමවලීම පිළඟඉන්න. ආංගේ වගේ මම බුදුරජාණන් වහසගේ හෙවනැල්ල වගේ හිටිය. කොයි තරන් පින්කඳක්ද. අපි හිතන්න ඕනේ අපිට හෙම වෙන්ඩ බැරිද. හිතන්නත් වනක. ඔයි කිව්වෝගේ අපිට වෙන්ඩ බැරිදේ. වෙන්න බෑ කියලා දෙයක් මේ ලෝකේ නැහනේ. එහෙම දෙයක් මේ ලෝකේ නෑ අපට පුළුවන් අවශ්‍යයි නම්. මාර සම්පත්තිය ලබන්නත් ප්‍රාර්ථනා කරන්න එපායි. සක්දේව් සම්පත්තිය ලබන්නත් ප්‍රාර්ථනා කරන්න ඕනේ. හැබැයි කාන්තාවකට කාන්තාවකට පතිපූජිකාව කියලා කාන්තාවක් හිටියා. ඇය ප්‍රාර්ථනා කරනවා මට මට සක්දේවිනි වෙන්නත් බෑ. මොකද මේ කාන්තාවකට සක්දේවිනි වෙන්නත් බෑ. ඒ වගේම ලෝතර බුදුරජාණන් වහන්සේ වෙන්නත් බෑ. මාර සම්පත්තිය ලබන්නත් බෑ. එහෙනම් මාර සම්පත්තිය කොයිතරම් ගරුගාම්භීරයිද? මොකද කාන්තාවකට මාරය වෙන්නත් බෑ. එහෙනම් පිරිමි කෙනෙක් වෙන්න ඕනේ. යම රජුරුව වෙන්නත් බෑ. ඒකට හිතන්නකෝ ආන් එහෙම කල්පනා කරලයි සක්විති වෙන්නත් බෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙන්නත් බෑ. ආන් ඒ නිසා මට මේ ලබපු කාන්තා ඵලයෙන් ඇති වැඩක් නෑ. ඒ නිසා මම පිරිමියෙක් වෙන්න ඕනි කියලයි පින්කම් කර කර සිල් රැක රැක ප්‍රාර්ථනා කර කර පෙරම් පුරන්නේ. කවුරු බවට පත් වෙලා දීපදෙන්නේ. දෙදෙව්ලෝට අධිපති සක් දෙවිඳුන්ගේ පුතා බවට පත් වෙලා ඉපදිනවා. ගෝපිකා කියන කාන්තාවේ ගෝපික කියන දිව්‍ය පුත්‍රය බවට පත්වෙලා ඉපදිනවා. නම් ප්‍රාර්ථනාකට මොනෝද කරන්න බැරි. එනම් ප්‍රාර්ථනාව අස්වද්ද ගණ්ඩේ අපටත් පුළුවන් ඒ වෙනෙන් වෙහෙසෙන්ඩේ. ශ්‍රද්ධාව තමයි මේ ශාසනය තියෙන පලවිනිම කාරණාව. ධර්ම දේශනාවට ලැබිල තියෙන කාලේ නිමා වෙලා නිසා අපි දේශනාව අවසං කරමු ආනන්ද මහාශ්‍රාවකයණන් වහන්සේගේ ජීවිතය අපේ ජීවිතයට ආදර්ශයක් කරගෙන අපි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිදෝ වගේ අපට තථාගතයන් වහන්සේ පුදපුදා ශ්‍රද්ධාව දියුණු පවුණු කරගෙන උන්වහන්සේ තරම්ම අනතිමානී ගුණ ප්‍රගුණ කරගෙන සීලවන්ත වෙලා ගුණවන්ත වෙලා ඉතාමත් කරුණාවන්ත වෙලා සංසාර සාගරයෙන් එතර යන්න මඟ විවර කරගන්නේ ඔබ සියලුම දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා මේ උතුම් වූ සද්ධර්ම කාරණා ලෝක සත්වයා වෙත දානය කරන්නේ පින්වන්ත දායකත්වයේ සපයනට යෙදුනේ පැලන්වත්තේ පදිංචි MPD පෙරේරා පින්වත් පියතුමන් ඇතුළු චම්පා පෙරේරා මේනියන් ඇතුළු පවුලේ සියලුම දුවදරුවන් කාරුණික ගුණගරුක පින්වත් පිරිස ඇතුළු සත්පුරුෂෝ ඥාතිවරුන් ඇතුළු පින්වත් පිරිස විසින් උතුම් වූ ප්‍රධාන අරමුණු වශයෙන් සඳහන් කරනවා අද දිනට යෙදී තිබෙන ජන්මදිනය නිමිති කරගෙන චම්පා පෙරේරා මෑණියන්ට රත්නත්‍රය අනන්තගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා නිර්මල පර්යාප්තිය අසත්වා දරත්වා වචනයෙන් පුරුදු පුහුණු කරත්වා සංසාර සාගරයෙන් එතරටපත් වීමට මේ සියලු කුසල් මහත් වූ පාරමිතාවක්ම වේවා කියලා රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් ඥාති වර්ගයාට පින් පමුණුවනවා. පරලෝ සැපත් ඩැනී ළමරසිංහ පියාණන් වහන්සේ, චන්ද්‍රාවති අමරසිංහ මේනියන් වහන්සේ, ජෙනදාස පෙරේරා පියාණන් වහන්සේ, ලීලාවතී පෙරේරා මේනියන් වහන්සේ ඇතුළු සංසාරගත සියලෝම ඥාතිවරගයා මේ පින් අනුමෝදන් වී ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසේවා කියලා පින් අනුමෝදන් කරනවා. රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. දැනට ඇමරිකාවේ පදිංචිව සිටින සමීර පොතනුවන් මහේෂානී දුවනිය සහ සිනෙත් අමේලි යන කුඩාදරු දෙදෙනාටත් සියලු ඥාත හිත මිත්‍රාදීන්ටත් ලෝකවාසීන්ටත් කායික මානසික සුවපත්භාවයේ උදාපත් වේවා අප්‍රමාදීව මෙම දහම්මග ගමන් කොට උතුම් වූ ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ සියලු කුසල් මහත් වූ උපකාරයක් ශක්තියක් ආශිර්වාදයක් බවටම පත්වේවා කියලා සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා අපවත් වී වදාළ අවසරයි බෝධිසත්ව ගුණෝපේත ධර්ණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ රටට දැයට නිර්මල වූ පර්‍යාප්තිය දානය කරන්න වෙහෙසෙන බෞද්ධයා කාර්ය මණ්ඩලයටත් මේ සියලෝම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා රටදේ වෙනුවෙන් දීපිදු සියලෝම ත්‍රිවිධ හමුදාවටත් රණවිරුවන්ටත් පොලිසියටත් ආබාධිත වූ සියලෝම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවන උදාපත් වේවා මේ සියලෝම පින් අනුමෝදන් වේවා සසර දුකින් අත මිදීමටපත් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරනවා මේ දිනවල මුළු මහත් ලෝකේ පුරාවටම පැතිරී තිබෙන වසංගත තත්වයෙන් මුළු මහත් ලෝක ධාතුවම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේටද පින් පමුණවනවා. මාර්ස් මට අනුමෝදන් කළ සියලුම් පින් මාරැස් කළ සියලුම් පින් මා පැවිදි භූමිට පත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්මාර්ගයේ කියා දුන් පරම පූජනීය අවසරයි කෝරළයාගම සන්නතිස්ස මගේ පින්නතුන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා සද්ධර්ම ශ්‍රවණේ කරන්න හෝරා දෙකක පමණ කාලයක් මෙදිරිය තුල සිට අනන්ත ශ්‍රද්ධාව පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණේ කළ ඔබ සියලුම දෙනාට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මහත් වූ කුසල කර්මය හෝරා දෙකක පමණ කාලයක් සිට දායකත්වයේ ලබා දෙමින් සිද්ධ කරන ඔබ සියලුම දෙනාට සංසාර සාගරයෙන් ඈතරටපත් වීමට මේ සියලු කුසල් මහත් වූ උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන් සහිත ලෝක සත්වයාටද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලෝම දෙනාට රත්නත්‍රය ආශිර්වාදය උදාපත් වේවා ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මය ඔබට මට මගේ භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් පාරමී ධර්මයන් බවටම පත්වීවා කියලා ප්‍රාර්ථනා කරගනිමු ආකාසට්ඨාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝච්ච රාජා භවතු ධම්මිකෝ සාතු සාතු සාතු සැදැහැවත්නේ පුරාතිහෝරාව කාලයක් සත්වක සිත් සතන් නිවාස් සනසෝමින් උතුම් වූ දේශනා පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් නිදුකින් නිරෝගීව ඔබ අප හැමදෙනා වෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ වඩන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තියම සැලසේවා පින්වත් ස්වාමින් වහන්සේත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ සියලු කුසල් දහම් හේතු වාසනා වේවා සාදු සාදු සාදු ඒ උතුම් වූ ප්‍රාර්ථනයත් සමගින් ජාතියේ පොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබේ හිත සුව පිණිස පුරා දෙහෝරාව කාලයක් sannivedanaya කළ දායකත්ව සදහම් දෙසුම මෙලෙසින් නිමවටපත් වෙනවා. සුපින්වත් ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි.